මෛත්‍රී සිතුවිලි නැවත නැවත නැවත නැවත ඇති කරගන්න කෙනෙකුට කියනවත් මේ මෛත්‍රී හැඟීම පහළ වෙන්න පටන් ගන්නවා චේතනාව පහළ වෙන්න පටන් ගන්නවා හරිද එහෙනම් හදිසියෙම මම මැරෙන්නේ කියලා ඉඳගෙන මේ හිතාගා ගන්නවා කියලා හිතාගෙන ඉන්න හිතාගෙන කොහොමද ඒක බද්ධ කිසියක් ඕනේ මම අද කුඹර පටන් ගන්නකො කියලා හිතාගෙන තමයි වෙන්නේ නෑ සමහරක් හිතාගෙන මම අන්තිම කාලේ ඉඳගෙන ඔක්කොම ලාර ගිහිල්ලා අරන් එකට වෙලා ඉන්නවා කියලා නේද? එහෙම ඉන්නනම් වෙනත් නේ. ලොකු නෙක්කම හැඟීමක් ඔය හිතේ නැగిලා ඉන්න ඕනේ. තමන්ගේ දරුවෝ මුණුපුරෝ දාලා යන්න, ගෙවල් ගෙවල් දාලා යන්න, දාලා යනා ඉන්නවා. ඒක ලොකු නෙක්කම හැඟීමක් ඔය හිතේ කුසල හැඟීමක් උත්පාදනය වෙන්න ඕනේ. ඒ විදිහට වකුණ දුනේ දැන් උදා. එතකොට ප්‍රමාණිකව වකුණාට කියන මේක සකස් වෙයි. එහෙම නැති අය අනුගමනය වෙනවා හදත් ඕනේ. වෙන්නේ නැහැ. කරන්න හැදුවට කරන්න බෑ. මේක දැන්නම දැන්නම දැන්නම බලන් ගන්න ඕනේ. ඔන්න පටන් ගන්න තියෙන ගැඹුරුම විදිහ. ඉතාම ප්‍රායෝගික හැම මොහොතකම අත්දකින්න පුළුවන් මගේ කුසලයේ කොච්චරද කියලා හැම මොහොතකම අත්දකින්න පුළුවන් තම ප්‍රකාශන දුන් අති සංකාරය. ඒක තමයි හරි. දැන් අතර ලියාගන්න යන්න ඕනේ නැහැ. දීලා තියෙන පොතේ තියෙනවා. ඒකින්ද දැන් හොඳම වැඩේ තමයි නේද මගේ ළඟ පොත අතර නේද අපේ සංජායක මහත්මයා මතක් කරා අපි උනත් අපි ඔක්කොම කුසල ආරම්භින්නේ අද දැන් ඒක මතක් කරලා ඉන්නම් යම් කිසි කෙනෙකුට මේ පුස්තකය මේ දුන්දි පුස්තකය ලැබිලා නැත්නම් මජ්ක්‍ධිම නිකායේ මූල පරණාලකේ මූල පරියාය වර්ගයේ තියෙන අටවෙනි සූත්‍රය හොයාගෙන බලන්න පුළුවන් කල්ලේක සූත්‍රය. ප්‍රයාණවල විදියක් නැත්නම් උපා කරුණාවෙන් මතක් කරාගෙන සංවිධානය කරන අය දුරකථන අංකයකට දැනුම් දීලා තමන්ගේ නම දුන්නොත් කෙටි කාලයක් ඇතුළත නැවත මුද්‍රණය කරලා ඒක ලබා දෙන්න පුළුවන් කියලා මතක් කරලා තියෙනවා. බොහෝම සම්භාවයෙන් ඒකින්ද මේ වෙනාවේ අපි කරන්න ඕනේ ලියා ගැනීමකට වැඩිය නේද? අපි ගැන විමසලා බලන්න. මේ වෙලාවේ විමසන්න. මේ විමසන හැටි තේරුම් ගන්න. ප්‍රායෝගිකව නේද? ඒ දැහැනට කනවා දෙන්නේ. මොන දැහැනද? මේ කියන්නේ මොන දැහැනද මේ කියන්නේ? අපි ධර්ම මානසිකාවේ තුල ඉදිරියට යන තමන්ව පීඩා ගන්නේ. එහෙම නැතුව වෙනත් දෙයකට යොමු වීම ඒ තරම්ම හොඳ නැහැ. හරි මම අතරිත් අතර ආකාරයෙන් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එකක් දෙකක් විග්‍රහ කරනකොට අපිට තේරෙයි මොනවාද මේ කියන්නේ කියලා. හොඳයි. එතකොට මේක බොහොම හොඳ සාම හොඳ අවස්ථාවක්. හොඳයි. දැන් කින්නත්නි අපි දැන් අකාරච්ච හැම දෙයක් තුළම අපිට තේරෙනවා නේද මේ හිත මට අයිති එකක් නෙමෙයි මේක නිකන් වෙන කාරණා හේතු වෙවි සත්‍ය වෙවි සකස් වෙන එකක් නේද කියලා. දැන් කොහොමත් මේක අකුසලය යට කරගෙන කුසල වර්ධනය වෙන විදිහට හදා ගන්න ඕනද නැද්ද? දැන් මම මෙයාට දැටි බලපෑමක් කරන්න යනවා. පළවෙනි පරීක්ෂණය. පළවෙනි ක්‍රම වේදය. අකුසල දුරු කරන, අකුසල නැති කරන පළවෙනි ක්‍රම වේදය. අකුසල නැති කරන පළවෙනි ක්‍රම වේදය. පළවෙනිට පරිහාරය කියලා කියන එක. මේ ජීවිතේ ජීවත් කරනකොට පිරික්සලා බලන්න ඕන විදිහක්. මේක තේරුම් ගන්න ලේසිම හින්දා වෙන්න ඇති. ඉන්නත් මේ බුදුදාන මහන්සේ කුමන හේතුවකට මේ කාරණා 44 ඉදිරිය කරන අවින්දාව කියන එක ගත්තද කියලා හිතා ගන්න හරිය අමාරුයි. ඇයි ඒ කියලා. මේ කාරණා 44 දිගහැරෙන්නේ මෙන්න මේ වගේ. පළවෙනිම තියෙන කාරණා ප්‍රාණාතිපාතා, අදින්නාදානා, කාමේශ මිත්‍යාචාර, අබ්‍රහ්මචර්යා, මුසාවාදා, කිසුනාවාචා, සම්ප්‍රප්තලාපා මේ විදිහට අවිජ්ජා, දෝමනස්සම් ඒ විදිහට පින්නක් අර අස කුසල සහ දස අකුසල කියන කාරණා 10 තියෙනවා. ඊළඟට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ඔය විදිහට අදට කුසල ඉවරෙන් තමයි මිත්‍යා දිට්ඨි කියන්නේ. එතනින් පටන් අර සම්මා ඥාන, සංඥා, සම්මා විමුක්ති කියන අංග 10 දැනගන්න. ඉතින් එතකොට කාරණා 20ක් එතනින් සම්පූර්ණ වෙනවා. එතනින් එහාට කෝපය, උපනාවය, මත්තය, පලාපය, එතකොට මසුරුකම, ඊර්ෂ්‍යාව, හට කියලා කියන මායය කියලා කියන පදගතිය මායාවී ඔය විදිහටම කාරණාතික දිහරනවා. උපක්කේත. හරිද? එතකොට නමුත් ආනාපාන අදිනාගාන ආදී වශයෙන් වේදනා ගන්න ඔකතේ ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණාව විදිහට අහිංසාව අරගෙන තියෙනවා. මට යන්තම් හරි තේරිච්ච විපිච්ච දෙයක් තමයි අපිට තේරුම් ගන්න පහසුින් දැන් මේක කරාද කියලා. මේ බලන්න අයවැය අපිට ගහන්න බැන්නොත් අපි මොකද කරන්නේ? කවුරුන් අපිට ගහන්න බැන්නොත් අපි නැත්නම් පරිසවචනය කියලා දැන්නත් නැහැ. කවුරුන් අපිට පරිසවචනයක් කියලා බයිනවා හරි නැත්නම් අනවශ්‍ය විදිහට ඇඟිලක් දිලා ගියා කියන්නේ කොහොමද? වැරදීමකින් හරි. මේ ඇත්තට ওই හිතේ උත්පාදනය වෙන්නේ මොකක්ද? තරහින් කවුරුන් කතා කරනකොට මොනවද ඒ පැත්තට දෙන්නේ? දහිංසකාරී කියන එක මොකක්ද? නේද? කවුරු හරි ප්‍රසන්නව කරනවා අපි මොකද කරන්නේ? අමකට කරන්නේ කියන ඉවකින් දාන්නකො මොන වගේ විද්ද පහළ වෙන්නේ? හිංසාකාරී අදහස් වෙන කෙනෙක් තුළ තියෙන විද්‍යන බව වැඩෙන ක්‍රියාකාරීකමක් වචනකින් හෝ ඒක සර්වොත් අරිම ගන්න. එතකොට වෙන කෙනෙක්ගේ හිතක් තුළ හිංසාකාරී මට විදෙන ගතිය වචනකින් හරි ක්‍රියාවකින් හරි මොනයම් හෝ ප්‍රමේයයකින් මේ පැත්තේ මගේ අහකන්නාගේ දිය ශරීරයට දැනුණ ගමන් මොකද ඉස්මතු වෙන්නේ මේ පැත්තේ හිංසාකාරී ගතිය වෙනවා නේද ඒක ඒක ඒක අවුරුදු ලොකුකමක් වෙනවා මේ එක්කෙනෙක්ම කියනවා ඒ ඇවිල්ලා අපේ සීලලා මෙහෙමයි අපේ පරම්පරාව මෙහෙමයි කියලා නේද කියලා නරත්තන්න මොහොතක් කියන්නේ මොකද වෙන්නේ මේකත් ඔව් මේ අපේ මෙහෙමයි අපේ මෙහෙමයි අපිට මේ නැති මොකද ලොකකම් එක පැත්තට ඉස්මතු වෙනකොට පින්නත් අනිත් පැත්ත ලොකකම් ඉස්මතු නේද මේ සංකප්පලාපයකට හිතෙන්න ගන්න. ඒ විදිහට ගත්තොත්. කවුරුන් කෙනෙක් වුණත් මේ ඇවිල්ලා මොනවා හරි කෝපදූපයක් කියවුවොත් ඒ ශනයේ මොකද වෙන්නේ? ඒකට ගැළපෙන ඊළඟ කෝපදූපේ හැපෙන්න පටන් ගන්නවද? වෙලාවකට හතර පහ වෙනා එකතු වෙලා රට මේක ඉඳනවා. මෙන්න එක්කෙනෙක් එකක් කියලා ඉවර වීගෙන එනකොට දෙන්නේක් විතර කට උල් කරගෙන ගලාගෙන ඉන්නේ ඒකට අදාළ ඊළඟට කියවන්න නේද ඊළඟට මොකද වෙන්නේ දෙන්නේ ඊළඟට දෙන්නේ කියලා එකකට පටන් ගන්නවා කියන්නේ වයි බෑන්ඩ් එකට මනුස්සයෙක් කියලා ඉන්නවා මෙයා. ඊට පස්සේ දෙක එන කාලයක් කියලා පටන් ගන්නවා. නේද? කුකුල්ලේ එක තුනම කොක්කොම් ගලා ඉන්නවා කට්ටිය. ඈ එක එක එක එක කට්ටිය එක තුනම එක එක කඩ ගලා ඉන්නවා. මිනිස්සුත් එකතු වෙච්ච තැන නේද? මොනතරම් අද ගොඩක් වෙන්නේ මොකද? තින්ද බෑ, ගෝ වෙනවා. තරහ ගෝ වෙනවා. නේද? ඒකට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරනවා එන්න කෙලෙස් නැති කරගන්න පළවෙනි කාර්යය ගන්න. අනිත්‍ය හිංසාකාරී වෙන වෙලාවේ මම අවිහිංසාකාරී වෙනවා. කියලා අන්නේ පුරුදු කරන්න කියන ඉස්සලා එතකොට දැන් අපි අර විදිහට කියනකොට හිතන්න දෙන්නේ පොඩි දෙයක් කියලා. ඉතින් අපි මේ වගේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න එක අපිට හිතේ ඕව හරි පොඩි දේවල් නෑ අපා. නමුත් මේක පොඩි කියලා හිතත් මම අභියෝග කරනවා මේක ලේසි කර කරන්න එක නෙවෙයි කියලා. අනිත්‍ය හිංසාකාරීව ඉන්න වෙලාවේ අන්නය හිංසාකාරී වෙන වෙලාවේ මම අහිංසාකාරී වෙනවා. ඒ කියන්නේ ඉතගනයි මේ කියන්නේ. හරිද? එතකොට අන්න ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය තමන් අලසක් කරගන්න ඕනේ. ඉතින් උදේ බලන්න. කෙනෙක් ඉන්නම තමන්ට පුංචි අනුපාතයක් තියෙනවා. අනුන්තර කෙරෙවටම හුඟක් වෙලාවට මේ අපේ හිත පෙරදෙනවා අනිත් එක කියනකම් ඉවතිලා ඉවතිලක් නැහැ කියලා. කල දෙවියක් වගේ ඉන්න පුළුවන්කම තියනවා නම් ඒ වෙලාවට හිතට බොහෝම අමාරුකම් දැනේ. කියන්නේ නැතුව ඉඳ ඉස්සෙල් නාම පුරුදු කරන්න ඕන. එහෙම පුරුදු කරන අය මේ ලෝකේ නැහැ කියලා කියන්නේ. ඉන්නවා කියලා. එහෙම පුරුදු කරන අය ඉන්නවා. මෙතනත් ඉන්නවා. තමන්ට ආරම්භයේ දුන්නේ නේද? තමන් ආගන්දරයේ ධනෙන් මම එහෙම කරගන්නේ නේද කියලා. නමුත් මෙන්න මේකේ බලාපොරොත්තු මොකද්ද දන්නවද? අර පැත්තෙන් පරිසවතනේ අර පැත්තෙන් හිංසාකාරී වචනේ කියනකොට මේ පැත්තෙන් හිංසාකාරී වචනේ නොකිය ඉඳීමම නෙවෙයි. හිංසාකාරී සිතුවිල්ලක්වත් තමන් ළඟ එන්නේ නැති විදිහට මේක සකස් කරන්න ඕනේ මේක පුරුදු කරන්න ඕනේ මේ සුද්ධේ අවසානයේ ප්‍රශ්න කල්යයේ කල්යාවේ අවධානය කොහෙද? නිර්වාණ සාන්තිය. හරිද? කොහොමද කරන්නේ? කෙනෙක් අතින් පින්වත් මේ යම් විදිහකින් තව කෙනෙක් හිංසාකාරී දේවල් කරද්දී අනන්ත ඉවතාවගෙන ඉන්න බැරි වුණා නම් එක දෙක කියුණා නම් අනිත් පැත්තට පහ ප්‍රහාර එල්ල කරා නම් මෝසතෙන් පහර දුන්නා නම් මොකද්ද මෝසත කියන්නේ? වචනය නේද? අපේ ගෙදරින් කරනවා. නේද? ඒකට අසුව කල්පනා කරන්න ඕනේ. උදාහරණ කප්ප කල්පනා කරන්න මෙන්න මෙහෙම. මං ආය මේක කරන්නේ නෑ. මං ආය මේක කරන්නේ නෑ. මං ආය මේක කරන්නේ නෑ කියලා. ඒකට දැන් මෙච්චර වෙලා කතා කරපු ඒවාත් එක්ක දැක්කොත් වෙන දැන් තේරුම් ගන්න සිද්ධ වෙනවා මං ආය කරන්නේ නෑ කියවට විතරක් වැඩක් වෙන්නේ නෑ. ඇයි? නැවත ඒ ආරම්මණය මේක අතට වැටුණොත් මේක ඇවිස්සෙන එක නවත්තන්න බෑ. මම ඔබට කියන උදාහරණය තමයි මම නමනකොට දූවිලි ඇවිස්සෙනවා. දූවිලි ඇවිස්සනකොට දැන් ඉතින් කර කියන්නට දෙයක් නෑ දූවිලි වලට. දැන් හුලං අඩු වුණා. හුලං අඩු වෙච්ච වෙලාවේ දැන් දූවිලි ටික දැන් කපුණා. මේ දූවිලි ටික කල්පනා කරනවා මම ආයෙ ඇවිස්සෙන්නේ නෑ. මට ආයෙත් වෙන්නේ නැහැ කියලා. අපි දන්නවා හැබැයි වැඩි. එයාගේ අදිස්ථානය මෙතර වෙලාවකට බුලක් ටිකක් ඉස්සරහම විතරයි. ඒ වගේ වැරදීන් වෙලාතුන් නම් අපේ කයෙන් වචනයෙන් වැරදි දේවල් වෙලා අදිස්ථාන ගන්නවා මං ආයෙ කරන්නේ නැහැ. සතු දත්තු හිතේ ප්‍රභාවය ගන්න අය හේතු වෙවි ප්‍රත්‍ය වෙවි එකතු වෙවි මේක හැදෙන ස්වභාවය කියනවා නම් ස්වභාවය කියන තාක්කල් මේක නවත්තන්න බැහැ. අන්න හේතුව දන්නවා. හේතුව දන්නා මොකද කරන්නේ? මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ අහිංසාව කියන එක මගේ ළඟ නැති හින්දා. අහිංසාව කියන එක මගේ ළඟ නැති හින්දා කියලා එයා මොකද කරන්නේ? අහිංසා සිතුවිලි තමන් ළඟ වර්ධනය කරගන්න කටයුතු කිරීමද නැද්ද? නේද? ඇයි ආ මගේ ළඟ හිංසා කරේ නැතර පිට වුණා. මගෙන් තරහවදල පිට වුණා. මගෙන් මගේ ළඟ සත්‍ය ලැබීමේ අදහස් ඇති වුණා. හොරකම් කිරීමේ අදහස් ඇති වුණා. එහෙනම් එහෙම සිතුවිලි මේකේ හටගන්නේ නැති විදිහට මම මේක සකස් කරනවා. ඒ සඳහායි ධර්මස්වරණය කර්යාමිකාසය යෝනිසෝ මනසිකාරය ප්‍රතිපදාව. එතකොට මේවායේ නැවත නැවත නැවත නැවත යෙදෙමින් ඉන්නනේ Tamange ලොකුම වැරද්ද හැම වෙලේම සකස් කරනවා. හැම වෙලේම සකස් කරනවා. ඒක මේ කුලවයන මේ හිත කුලවයන්ට නොදී තියාගන්න ඕන ආරක්ෂා කරගන්න ඕන. ඒකට බලන්න මොන තරම් පරිස්සමයක්ද මේක කියන්නේ. හ්ම්. පුළුවන් බලන්න. හැම වෙලේම මේ යෝගියා නැත්තම් නිවන් දකින්න උත්සාහ කරන කෙනා සංකාර බය දැක්ක කෙනා හරිද? හැම වෙලේම මේ වැඩේ කර කර ඉන්නවා. මොනවද? කවුරුහරි තමන්ට හිංසාකාරී දේවල් කියනවා හරිදැත්තේ මේ මෙයා කතාවෙන් කියනවා හිංසාවක් වෙන්න නේද? අපි කියන්නේ නේද හිංසකට හරියට කියනවා අනුපද. අනුපද කියන ඇනෙන පද කියනවා. ඇනෙන පද කියනකොට රිදෙන්නේ ඇනුනොත් ඇනුනොත් ගණන් ගන්න නැතුව ඉන්න ඕන කියලා අනුවචනයක් කරනවා. ඉන්නේ දැනගන්න නැතුව ඉන්න ඕන කියලා කිව්වා නෑ. ඇනෙන ස්වභාවය තියෙනවා නම් කොහොමද ඇනෙනවා. එහෙනම් මොකද කරන්නේ? ඇනගන්න නැතුව ඉන්න එක නෙවෙයි ඇනෙන ස්වභාවය වෙනස් කරන්න ඕනේ. ඇනෙන ස්වභාවය මේක ඇතුළට ගන්න ස්වභාවය. ඒකට Taman ධර්මානුකූලව ප්‍රේම සිල්දේ ගන්නවා. ආයන්පස්සනා වේදනානුපස්සනා සිතානුපස්සනා නැත්නම් එහෙම නැත්නම් සීල විසුද්ධිය, ධිට්ඨ විසුද්ධිය, චිත්ත විසුද්ධිය, අංකායතර විසුද්ධිය මේ වගේ මේ ධර්මයේ දේශනා කරන තියෙන ක්‍රමවේදයන් පාවිච්චි කරමින් තුනක් මේ තමන් හැමදේම පිරික්සනවා පිරික්සනවා මම කොට හරියට දුනා මම කොට හරියට දුනා. වැඩි මොකද? අනිත්‍යය වෙන මෙහෙම වුණාමද? අනිත්‍යය වෙන බෝනා. මේ බලන්න මේ උත්තර සාධාරණ කියලා. කෙනෙක් අදිස්ථානය ගන්න මම අමකන්නේ. ඉන්නකම මම ආයේ අඳ කෙරෙහි එයාට ලොකු අල්මක් තියෙනවා. එයා තීරණය ගන්නවා අඳ කන්නේ කියලා. එන්නත් මේ අඳගන් නැහැ කියන හිතන කෙනාට වෙන කෙනෙක් අඳ විදියක් කතා ඉන්නවා දැක්කොත් ආශා වැඩි වෙනවද නැද්ද? අන්න එතන තමයි හුඟක් අයට කැඩෙන තැන. ගොඩාක් අය ගන්න අදිස්ථානය රාගාදී කෙලෙස් ධර්ම ගැන කියනවා. හරි? හැමදැනකදීම මේ අන් අය හින්දා මේ හිත ඇවිස්සන ස්වභාවය තියෙනවා. එහෙනම් එකින් එක එකින් එක අපි පොඩ්ඩක් උදාහරණ කීපයක් අරගෙන යමු. දැන් බලන්න මම වැඩිම ගලපන උදාහරණ කීපයක් ගන්න. දැන් පළවෙනි එක අයින්ස්ටයින්. ඒක හොන්දටම ගලපනවා. ඒකෙන් හොන්දටම තේරෙනවා. ඒකයි ගහන්න ගන්නවා. විතරිද්ද වචන කිව්වේ. අයින්ස්ටයින් බෝලා කන්න බෝලයක් වගේ දෙයක් හරියට. අපේ හිත බෝලයද? ඒ බෝලයක් බිම ගැහුවොත් හයියේ ඒ ශනේය මොකද වෙන්නේ? ඉවරයි. නේද? ආන් ඒ වගේද නැද මේ ජීවත් වෙන කාලේ මේ ජීවත් වෙච්ච හිත වැඩිපුර ඒ වගේද නැද? බලන්න ඕනේ පොඩ්ඩ හිමිනුත් නේද පොළාපයින් හැටි මේ හිත. අන්න ඒක ඉදිරියෙන් පාක් ප්‍රතිදානක් දේශනා කරා. මේ ගුණය මොන තරම් නම් බෝධිසත්ව සර්පය තුළ තිබෙනද කියලා බලන්න. මන්ත්‍රී දේවිය වැළපෙනවා පොළව පැලනවා. නේද? තමගේ දරුවෝ වෙන නැහැ කියලා. හැබැයි දැන් දැන් දේරුම් ගන්න ඕනේ කොහොමද ඉඳත්තේ? අන් අය වැළකුණා වේ වැළපෙන අතරවාදී ලෝභය ඇති කරගෙන අධික ලෝභය ඇති කරගෙන ඉන්න වෙලාවේ මම ගල් ගෙඩිය වගේ කාටද අන්නයෙන් කියලා මහා බුද්ධත්වයන් වහන්සේ අන්නයෙන් හිත පුරුදු කරා එනම් බෝසත්ත්වයේවත් සම්මා සම්බුද්ධත්වයට පත්වලාවත් ඒ ප්‍රතිපත්තිය වෙනසක් තිබ්බද නෑ තිබුණේ නෑ නේද? එහෙනම් ඒ ගුණේ තමයි ගන්තු වෙන්නේ. ඒ ගුණේ තමයි ගන්තු වෙන්නේ. පොඩ්ඩක් නැත්නම් මතක තියාගන්න හොඳම තේ තමයි පොඩ්ඩක් නැත්නම් පොළාවක් වෙන ගතිය. පොඩ්ඩක් නැත්නම් පොළාවක් වෙන කවුරු හරි මාන්නයක් වෙන්නොත් මෙහෙම අතිමාන්නය වෙන්නවා. ඒ ඔක්කොම අතර පොළොවට පෑහිච්ච පාටිස්සක් වගේ තමන්ට ඉන්න පුළුවන් කියන අන් අය අන් අය ප්‍රාණඝාතයන් හි යෙදුණ දෙන්නේ. මම කාමජාතයෙන් සම්පූර්ණයෙන් වෙන්නලා වාසය කරනවා. ඒ කියන්නේ අන් අය දෙවගන්නේ නැහැ කියන එකම නෙමෙයි. ඒ වර්ගය දහසක් විතර ගන්න එපා. පුළුවන් තරම් ඒ අවිංචා සංකල්ප තියාගෙන ඉන්නේ. එහෙනම් අන් අය දෙවගන්න මෛත්‍රී සංකල්ප තියාගෙන ඉන්නේ. අන් අය දෙවගන්නවා කියන එක මෙතන ඉතාම ප්‍රබලව තියෙනවා. නමුත් Taman කල්පනා කරන්න ඕන කියනත් මේ මෙහෙමයි අන්තය සත්තු මරණ අතර වාරයේ නැත්නම් සත්තු මරණ විතර මම මේ කරන්නේ නැතුව ඉන්නවා. මේ මේ පිළිපිරි ප්‍රාණඝාතය කෙරෙහි අදහසක් මම ඇති කරගන්නේ නැතුව ඉන්නවා කියලා. එතකොට ඊළඟට හොරකම් කරනවා කියන එක. දැන් අද සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා. හොරකමට ගන්නව නැතුව අහුවෙලා ඉවරයි. දැන් රැකියාව කරන අය දැඩි කල්පනාවකට යන්න වෙනවා. Taman ගන්න කඩියට පරිගණ තේරෙන්නේ තමන්ගෙන් සුද්ධ වෙලා නැත්නම් දුන්නත් නේ. අගේ සේවය කරන කියලා කියන්නේ අනිවාර්ය හොරකමක් නේද? එතන හොරකමක් කියනවා. තමන් ගන්න කඩියට කටයුතු කරලා නැත්නම් රාජකාරී කටයුතු සඳහා දීලා තියෙන කාර්යාලයේ තියෙන දුරකථනය. නේද තමන්ගේ රාජකාරී අද අපිට මොකද දරුවෙකුට බහලා වෙලාවක කතා කරන්න වෙලා තියෙනවා කියලා. ඒක හොරකමක් වෙන්නේ නැහැ අවශ්‍යතාවයෙන් නිසා. එයි ඒ දරුවා කතා කරලා එයාව හරවන්නට යවන්න ඕනේ. ඒක මේ රාජකාරියේ තමයි මට සුද්ධ කරන්න වෙලා තියෙන කාරණාව. මොනවද මොනවද? අර කියන්නේ විකාන විස්තරයක්. මේ විකාන හදන හැටි, කේක් එකක් හදන හැටි, අන්න ඒ දේවල්. ඒ දේවල් නම් මේ දුරකථනයේ කතා කරේ. අනුන්ගේ විස්තරේ නම් කතා කරේ. අවබෝධයක නෙවෙයි නම් කතා කරේ. එතන සිදු වෙන්නේ කරකමක් කරලා. ඒක තමයි තමන් බාහිර දෙයක් හම්බ කරගත්ත එක නෙවෙයිනේ. ඒ වගේ එතකොට දැන් ඕක කියනකොට කියනවා මෙන්න මෙහෙම. මෙහෙම කියන කෙනාට මේ මොකක්ද මහා සාගරයේ වතුර භාගයක් දැක්කට තින්නේ. ඒක මහා සාගරේ දැන්නේ කියලා. එනම් මේ ගන්න වතුර එක නම් මහා සාගරේ භාගය වගේ. හැබැයි ඒ ගන්න භාගය විපාක දෙන්න ගියාම Tamanට මහා සාගරේ වගේ. ඒකෙන් දා කොහොමද වතුර භාගය උනේ අන් අය හොරකම් කරන වෙලාවේ අන් අය හොරකම් කරාට මම හොරකමෙන් සම්පූර්ණයෙන් අයින්ලයි. හොරකම මෝට ගන්නෑ. හරි අනිත් අය හොරකම් කරලා ලස්සනට ජීවත් වෙනවා. හරිද? අනිත් අය හොරකම් කරලා ලස්සනට ජීවත් වෙන තුනම් තමන් මොකද කරන්නේ? නෑ මම පාර දාලා හිඟාකාවක් මම කමක් මට බැරි නම් මම අතපාර ජීවත් වෙනවා. හොරකම අනුඹ දෙයක් කරන්න මට කොහොමවත් ඕනේ නෑ. කියලා පිළිවන් යන්නේ නේද? Taman දැඩිව මෙතෙන්ට එන්න නම් මොකද කරන්න වෙන්නේ? ඔය හැඟීම මේක තියෙන ආදීනව හොඳට වැඩි කරන්න ඕනේ ආදීනව වපුරන්න ඕනේ. මේකෙන් වැළකීමේ තියෙන ආනිසංශ වපුරනට මෙන්න කරන්නේ හොරකමේ තියෙන ආදීනව, හිංසාකාරී අදහස්වල තියෙන ආදීනව මෙන්න කරන්න ඕනේ. මේකෙන් වැළකීමේ තියෙන ආනිසංශ මෙන්න කරන්න ඕනේ. මේ විදිහට කටයුතු කරලා අමාරු වැඩිත් අය ගැන හොඳට දැනගන්න ඕනේ. දැනගෙන ඒවා වෙලී කරන්න ඕනේ. මේ සිතිවිලි වල තියෙන පහත් බව, මේක තියෙන ඉතාමත් දීන දීන ගතිය, මේවෙන් ලැබෙන විපාක, අපා දුක, ප්‍රේත භූත මායාවක් ආදී දේවල් ඔක්කොම කරන්න ඕනේ. මේක ලඟ කරන්නේ මම හොරකම් කරන අනිත් අය අනිත් අය කරන වෙලාවේ මන්න කරිනවා, මන්න කරිනවා. අදුම ගානේ මෙතන කියන්නේ මොකද්ද? අදින්නා දාන කටිවිරතා කියන. කටිවිරතා කියන්නේ මොකද්ද? ආ වේරමණී කියන්නේ වෙන්වීම. ආර්ථ කියන්නේ නොවැළීම. විරති කියන්නේ සම්පූර්ණයෙන්ම වැළීම. කටිවිරත කියන්නේ ඒකේ ඒ ඒකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා වාසය කිරීම. එතකොට ඒ කියන්නේ කුංචි ඇලීමක්වත් නැතුව ආර්ථ විරති පටිවිරති. මෙතන මේ දේශනාව කියන්නේ පටිවිරති කියලා. එහෙනම් අනිත් අයගේ හොරකම් දැකලා කුංචි හොර චිත්තයක් මගේ පැත්තේ ඇති වෙන්නේ නැති විදිහට මම මේක සකස් කරනවා. හොරකමට තියෙන ඇලීමක්වත් රතිය කියන්නේ ඇලීමනේ. එතකොට පටිවිරති සම්පූර්ණයෙන්ම මේකෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙන්නේ. එහෙනම් අනිත්‍ය වෙනකම් කරන වෙලාවේ හොරකමක් ගැන කිසිම මාත්‍රයක්වත් නැතුව ඉන්න තරම් Taman විත සකස් වෙනවා. එතකොට ඒක සකස් කරගෙන සකස් කරගෙන ඉදිරියට යන්න කියලා කියන්නේ. ඒක සකස් කරලා මේක එන්න දෙන්න එපා. මේක සකස් කර කර යන්න කියලා. ඊළඟට අමාරු එකක් තියෙනවා පිළිගන්න. මොකද්ද? කාමයේ වර්ධවර්ධය. වර්ධවර්ධය කියන්නේ මෙතන තියෙන නිවන් දකින්න එක්කෙනෙක් අරමුණු කරපින්දා අබ්‍රහ්මචාරී සහ බ්‍රහ්මචාරී කියලා. අනිත්‍ය අභ්‍රමචර්යාවේ යෙදුණෙන් යෙදුණ යෙදෙන අතර වාරයේ මම බ්‍රහ්මචාරී වාසය කරනවා. ඒක මේ සමාජයේ සාමර්ථක කරනවා. එයි මං කියවා. මේ අඹ කන්නේ නැහැ කියලා හිතුවට අනිත්‍ය අඹ කනවා දකින්නවා කියලා. වෙනම අද සමාජයේ තියෙන්නේ මොකක්ද? ඒ වෙලාවගේ රූප ආරණ්‍ය ආදී හැමතැනම මේ තමන්ගේ හිත දූෂණය වෙන දේවල් හැම කරුණක් කරගත්ත හැමතැනකම මේ තමන්ගේ හිතේ සාමත් දූෂිත සිතුවිලි ඇතිවන ස්වභාවයේ දේවල් ආරම්භණයන් හරියට තියෙනවා. ඒක නම් මේක පුරා ආශානාවක්. එතකොට මොකද කරන්න වෙන්නේ? මේ සිතුවිලි මාත්‍රයක් ඇතිවීමේ පවා ආදීනව දැකලා මේ සිතුවිලි ඇති නොකර ගැනීම සහ තමන්ගේ අදිස්ථානය වැඩි කරලා ඒ සඳහා අවශ්‍ය සිතුවිලි වපුරන්න ඕනේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහි ඉන්නේ කරන්න ඕනේ. ඊළඟට ඉතාම අමාරු කාරණාවක් මේ මේ බොරු කියන ජීවත් වෙන එක ලේසි නේද? මොකද නැත්නම් හරි ලේසි. නේද? ගෙනියන ජීවිතේ පොඩි පොඩි බොරු ටිකක් කියවහම මේ ජීවිතය අරන් අරන් යන්න හරියි. දැන් මම කල්පනා කරනවා මෙයා බොහෝම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනෙක් කියලා කල්පනා කරලා දැන් මෙන්න එයා මම කතා කරනවා මේ අපේ ගෙදර ධර්ම දේශනාවක් වලින් අහවල් දවස්. හරිද? දැන් මම මොකද කරන්නේ? බෑටි වොත් මොකද වෙන්නේ? මෙයාගේ හිත දෙනවා. ඒකින්ද මම කියන බොරුවක්. ඇයි මම බොරුවක් කරනවා මම කියන මට ඒ දාට ගොඩාක් වැඩවගේ දාගත්ත වැඩවගේ තියෙනවා. ඒකල කියනවා ඉතින් මේ මොනසගේ හිත කරන්න ඕනෙත් නෑනේ. නේද? ආයෙත් කෙනාට ලක් වෙලා ඒක නම් විතර කරන්න ඕනෙත් නෑ. ඒක ඕක මම බෑගිව්වා නම් එහෙම විතරක් වෙනවා. ඒකින්ද මම බොරුවක් කියලා දෙපැත්තටම හොරයි නේ කියලා හිතනවා. ඔය වගේ දේවල් ජීවිතේ හරියට කියනවද නැද්ද? නේද? හරියට කියනවා. මෙතන මූලික උනේ මොකද්ද? ඇයි මම එහෙම කිව්වා ඇයි ඒ කිව්වේ? අර තනත්තාගෙන කියන ලෝභය හින්දා. නේද? ඒ තනත්තා මට අතහැරෙයි කියලා තියෙන බයද? එහෙනම් මගේ නෙකම සංකල්පනාවක් දෙයක කාම සංකල්පනාවක්. එහෙනම් පිළිගන්න. මේ මට අතහැරෙන්න බැරි කමටයි මම බොරු කිව්වේ. කල්පනා කරන්න ඕනේ වැඩියෙන්ම මිනිස්සු බොරු කියන්නේ යමක් අතහැරෙයි කියලා කියන බයද? අතහැරෙයි කියලා කියන බයද? හ්ම්. ඇත්ත කතා කරලා ජීවත් වෙන්න බැරි එකයි. ඒක අනිත්‍ය බොරු කිය බොරු කිය හැම පැත්තම සමතුලිත කරගෙන ජීවත් වෙනවා. බොරු කිය පුළුවන් තරම්. නේද? එතකොට ඒක හරි දේශී ඒ ජීවිතේ. ඒ ජීවිතේ දේශී. එතකොට මම මෙහෙ පුදුමාකාර දුකක් දුන්නා. අකට කපන ගිහිල්ලා. හරි? එතකොට ඔන්න තමයි වෙනදීමක් වෙනවා. එකක් හරි ඔන්න දෙවනම ඉවරයි. නේද? එන්නත් මේ බෝධිසත්වරු බොරු කියන්නේ නැහැ කියලා හත් වෙනුනේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පෙරුම්දම් කරන බෝධිසත්වරු බොරු කියන්නේ නැහැ කියලා. ඉතින් එහෙමනම් ඉතින් අපි කල්පනා කරනවා බොරු කියලා බොරු කියන්නේ ඇත්තම කතා කරලා ඉන්නවා. අර කියන්නේ උන්නක් 1000යි මලක් 1000යි කියලා බොරු කියන්නේ නැතුව ඉන්න. උන්නක් 1000යි මලක් 1000යි කියලා කියන්නේ එහෙම කියන්නේ නැතුව බොරු කියලා හිතියොත් නම් 1000යි මරණොත් ලක්ෂ ගාණක් විපාක තියෙනවා. දැන් 1000යි 1000යි කියලා ගන්න නැතුව ගොඩාක් තියෙනවා කියලා කල්පනා කරන්න විපාක. එහෙම කල්පනා කළා මොකද කරන්නේ අපේ ජීවිතේ නැහැ. වෙන දෙයක් වෙන දෙයක්. වෙනනම් මරණත් මරණ එක. කොහොමවත් ඔක්කොම නැති වෙච්ච දේවල්. එහෙනම් ඔක්කොම නැති වෙලා ගියේ. මම අනිත්‍ය රූපේන අතරවාරේ මම නම් දෙල් කියන්නේ නෑ කියලා හිතෙන්න කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒක කියලා කල්ලාද කරන්නේ කියනවා. අනිත්‍ය බොරු කියන අතරවාරේ මම බොරු කියන්නේ නෑ. අනිත් අය බොරු කියන වාරේ මම බොරු කියන්නේ අනිත් අය බොරු කියන දැකදැක මම බොරු කියන්නේ නැහැ අනිත් අය අනිත් අයගෙන් බොරු කරගන්නේ නැහැ කියලා තමයි ඒකට එන්න දෙන්නේ නැතු ඒ ආකාරයකට එන්න දෙන්නේ නැතු බොරුවේ සම්පූර්ණ වෙන්නලා සත්‍යයෙන් සත්‍ය ගලපලා ජීවත් වෙන්න කියනවා කිමත් මේ දේශිත දේශිත හැබැයි බැරිද පුළුවන් එහෙනම් මේක පළවෙනි ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ අපිට පුරුදු කරන්න කියලා මේ ජීවිතේට. කාට ඕකත් එක්ක ඇති වෙන්නේ සීලය විතරක්ද කියලා. කෙනෙක් තුළ මේ විදිහට කටයුතු කරන්න ගත්තොත් ඇති වෙන්නේ සීලය විතරක්ද? මහා ගුණවන්ත මිනිස්සෙක් හැදෙනවා. නේද? සීලය විතර නෙවෙයි ගුණවන්ත මිනිස්සෙක් හැදෙනවා. අන් අය පරිසර වචන ක්‍රියා උදේ ක්‍රියා උදේ නෙවෙයි ඒ හතර වාරේ කියද්දී දැන් උත්තර දෙන්න අන්නය කරපවතන කියද්දී මට කියනවා පස්සෙන් බලන අරකට මම මනවැරම වචනයෙන් කතා කරනවා ඔන්නකදී ආයුෂ්ත කියන එක මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ඕනේ මොකක්ද ආයුෂ්ත කියලා කියන්නේ අනිත්‍යව ආයුෂ්ත කරනවා හරි ලස්සන රතනවලුත් දැයිද ඕනනම් අරසන කටයුතු කරන්න. ලස්සන රතනවලින් පරස පරස විදිහට කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක අපි කලින්ම තේරුම් ගත යුතු වෙනවා. ඉතාමත්ම ප්‍රයි කියලා ලෝකේ සම්මත රතනවලින් පරස විදිහට කතා කරන්න පුළුවන්. ආ එහෙම කරන්නේ සමහර වෙලාවට දැන් අපි දුක ආ නෝන මහත්ය කියලා කියන එක හොඳ වචනයක් නැද්ද? ඒ වචනේ කියන්නේ නැද්ද? හොඳට සුදවන්න බලාගෙන සමහර අය. නේද? සමහර අය සමහර අය හොඳට සුදවන්න සමහර අදාළ දැන්වල මොකද ආ නෝන මහත්ය කියලා කියන්නේ හොඳට හොඳට සුදවන්න බලාගෙන. ආ මේක පරිසරයෙන් කරනවා. හරිද? හ්ම් එහෙම නැත්නම් ආ එතන පත්තිනි දේවි කියලා කියන්නේ බොහොම හොඳ වචනයක්නේ. පත්තිනි අම්මා කියලා කියන්නේ නේද? ආ ඔය එන්නේ පත්තිනි අම්මා වගේ කියලා කියන්නේ ඒක පරිස කරන්න කියන එකද නේද හොඳට කරගන්න. එහෙනම් කියන්නේ පරිස කියන්නේ තේරෙනවා. හරිද? සමහර අය නිස්සද්දවත් ඉන්නවා අනිත් අය පරිස කරන්න බලන්නේ. එහෙම බෑ. හරිද? පරිස චිත් එච්චර තමන් ළඟ උපදින්න දෙන්න. හොඳයි අපිට කවුරුහරි දැනගෙන දැනගෙන යනවා. අපි මෙතන තේරුම් ගන්න හොඳට. එයාට හොත්තටම රිද්දන්න පුළුවන් ක්‍රමය තමයි මම ගල්ගෙඩිය වගේ ඉන්නේ. එහෙම අදහසකින් නම් එයා නම් දන්නවා මම නිස්සබ්ද වෙලා ඉඳින්ද ඉඳින්ද කවකව කවකව හරි වෙනවා කියලා. එහෙනම් මෙතන මේ සංකල්පයට සාධාරණ දෙයක් නෑ. මෙතන තියෙන්නේ අනිත් පරුසාවාදයෙන් පරුස කරන වෙන කෙනෙක්ට පරුස කරන එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගන්නවා කියන්නේ. මේ තුනක් මේ මෙතන පැහැදිලි වෙන තරමට මේක එක්තරා ප්‍රබල මනෝභාවයක් වෙනවා. හරි? අවකෙනෙක් පරුස වෙලා ඉන්නවා දකින්නකොට ඒ පරුසකම නැති කරවන වැඩ පිළිවෙලක් නැති නැති කරවන සිතුවිලි තමයි ඉපදිලා. මිස්සක් වෙලා හිටියොත් ඒ පරුසකම නැති වෙනවනම් තමයි මිස්සක් වෙන්නේ. යමක් මනෝවිද්‍යාවෙන් කතා කරොත් ඒ පරිසරෙම නැති වෙන විදිහට කටයුතු කරන්න. ආන්නේ කරුණු පහදලා දෙන නැති කරන්න. අන්න වෙලෙම මේ හිත පෙරෙන්න ඕනේ ඒකට. නැවෙන්න ඕනේ ඒකට. මොකද? අර කෙනෙක් අරුස්ත කරවන්නේ නෑ. පෙරෙන්න විදිහට වැඩ කරන. අනිත් මේ ළඟ ළඟ මෙතනම මාව කල්ප කරවන විදිහට. එකිනෙක අරුස්තරවා ගන්න විදිහට ඒ අය කටයුතු කරන අතරවාරේ මම පරුස රතන පරුස පරුස කියන ස්වභාවය තුනෙන් තුන ඉතින් පරුස රතන වලට ඇලීමක්වත් නැහැ කියන එකයි මම කියන්නේ. හරිද? පරුස රතන වලට පරුස රතනකින් සම්පූර්ණයෙන් වෙන්වීම කියලා කියන එක කියන්නේ පිළිවත් මේ මේකෙන් මේ ගැන සිතුවිලි මාත්‍රයක් කෙනෙක්ට පරුස කරන සිතුවිලි මාත්‍රයක්වත් නැතුව වාසය කරන්නේ. ලෙස කවදාවත් සම්පූර්ණ වෙන්නේ මාර්ගඵල යාගේ කුසල පාඨකුලේ කුසල හැබැයි ඒ විදිහට පුහුණු කරලා යන්න ඕනේ පුහුණු කරලා යන්න ඕනේ හරි මේ විදිහට අපි පුරුදු කරගෙන පුරුදු කරගෙන යන්න ඕනේ පුරුදු කරගෙන ඉදිරියට ඒ විදිහට කෙලස් නැති කරගෙන නැති කරගෙන නැති කරගෙන නැති කරගෙන යන්න කියලා මේක සම්පූර්ණයෙන්ම මාර්ග අවස්ථාව ඒකට ඊළඟට කියන කතාව තමයි චිත්තෝත්පාද කියන එක එතකොට ඒ හිත උපදවා ගන්න ඕකට ප්‍රතිවිරුද්ධ කුසලයේ උපදවා ගන්නවා ඒක වෙන වෙන කතා කරන්නේ. ඒකට කියන චිත්තෝත්පාද පරිවර්තය කියලා. ඒ මොකද මේක මෙහෙ විදිහටම කරගෙන යන්නේ මේ දෙක තුන හතරම සම්පූර්ණ වෙන්නේ එකම පරිපූර්ණ වෙන එකම අවස්ථාවක. මේ හැම එකක්ම පරිපූර්ණ වෙන්නේ මාර්ග අවස්ථාවේදී. නමුත් ඊට පූර්වව අපි ඒකට වැඩෙන පූර්ව ප්‍රූපියම තමයි මේ හැම වෙලේම කරන්නේ. එතකොට ධර්ම අවබෝධ කරගෙන පින්වත් මේ හැම මොහොතකම යම් පුණ්‍යක යෙදලා ඉන්න ඕනද නැද්ද? කාර්යකද මේ තරගය අකුසලයක් එක්කයි මේ තරගය හරිද කෙලෙස් එක්කයි මේ තරගය එතකොට මේ ළඟම තියෙන පුරුදු කරන් දෙන හැම එකක්ම තියාගෙන අපි මොකද කරන්නේ ණය මහා විදර්ශනාවෙන් නම් පටන් ගන්න යන්නේ නේද ඒක ඕන එකක් වෙනවා ණය මහා විදර්ශනාව කියන්නේ අපි පක්කන නේද තමයි එතකොට සිහිය පිළිපදවා ගන්න නම් මේ සියුම් සියුම් තැන්වලදී නේද තමන් සාමාන්‍ය ජීවිතයේදී හැම ඉරියව්වකදීම තමන්ට කුසලයේ අකුසලයේ ඔය විදිහට දුරුතර කර දුරුතර කර දුරුතර කර වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඊළඟට කියනවා මේ කේලම් කියන්නේ තුනක් නේ ඒ කියන්නේ කිසුනාවාසක් කියන්නේ. කේලම් කියන්නේ මේ හිත හැංගලේ මොකද මුග ආකලා තීර්ෂා වගේ දේවල් ඇතිලා කෙනෙකුගේ දියුණුව දැකලා කෙනෙකුට කරදර කරලා නැත්නම් තරහ වෙන්න වෙන්න පුළුවන්. නැත්නම් සිතුවිලි නිසා මොකද වෙන්නේ? කේලම් කියන පැත්තට බරයි. නේද? හරියට තියෙනවා. මේ මම මෙහෙම කියන්න. කේලම් කියනකොටම පින්නන්නේ හුඟක් අය කල්පනා කරනවා අර මහා විනාශ වෙන කේලම් වලියක් කියන්නේ. නේද? මහා විනාශ සිද්ධ වෙන කේලම් නම් අපි කියන්නේ අපේ පල්ලේකේ දෙන සම්ම. නේද? පොඩි පොඩි කේලම් ටිකක් පොඩි පොඩි කේලම් ටිකක් ඒනම් කියන තැන හැබැයි මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. යමෙකුගේ යහපත සඳහා. දැන් අපි තමු ගෙදර ගින්න දුවේ කියලා. අපේ අල්ලපු ගෙදර, Taman ජීවත් වෙන තැන අල්ලපු ගෙදර දුවෙක් ඉන්නවා. බොහෝම හොඳ කෙනෙක්. ගානකට දකින්නවා නගරයේදී මෙයා කතා නොකළ යුතු කෙනෙක් එක්ක කතා කරනවා දැන්. මේක ඇවිල්ලා එහා ගෙදර ඉන්න Tamanගේ ඒ සහෝදරයින්ට කිය යුතුද නැද්ද? මොන චේතනාවෙන්ද කියන්නේ? අරමුණ මහා අමාරුවට වැටේ. එහෙනම් ඊට කලින් කියන්න ඕනේ කියලා කියවලා බින්දලා හොඳට කරන්නම්කෝ කියන සිතුවිල්ලෙන් කියනවා කියලාක් වෙනවා. නැත්තම් ඒ මිනිස්සුගේ මහා කර්තකමට හ්ම් මම කියන්නම් මේක ගිහිල්ලා කියලා කියනවා කියලාක් වෙනවා. නැතිනම් මේ සද්භාවයෙන් කියන එක කියලාම වෙන්නේ නැහැ. එහෙනම් යහපත් සිතුවිල්ලකින් යහපත් චේතනාවකින් කෙරෙහි යහපත පදා කෙනෙක්ගේ දෙයක් තවත් කෙනෙකුට කියන තේරුමක් වෙන්නේ නැහැ. විදවීමේ අරමුණෙන් මේ ඒ ආයතන තියෙන සමගිය නැති කරවීමේ අරමුණෙන් යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුට යමක් කියනවා නම් එතන වැටෙන මේක තේරුම් ගන්න. එතකොට සියුම් සියුම් වශයෙන් සමාජ සුදුසු කවුල සමාජිකයන් අතර වෙනවා. අර එකට ඉන්න අතර වෙනවා. කාර්යාලයෙන් වෙනවා. හරිද? මේ කේලම් පැත්තට හිත නැලියාවක් තියෙනවා. හරිද? නැලියාවක් තියෙනවා. ඇලීමක් තියෙනවා. එන්නේ ඇලීමෙන් වෙන්නේ ඕනේ. නොඇලීම ඇති කරගන්න ඕනේ. එතකොට ඒ ඒකෙන් සම්පූර්ණයෙන් වෙන්නේ ඕනේ. කියලා කියන එකෙන් සම්පූර්ණයෙන් වෙන්නේ නැත්නම් සිතුවිලි මාත්‍රක ප්‍රතිවිරුද්ධ කියන්නේ ඒකයි. හරිද? එතකොට ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන්වීමයි ප්‍රතිවිරුද්ධ කියන්නේ. මොකද්ද? කේලම් කීමක මේ හිතේ යම්කිසි කල්ුවක් වෙනවා. අන්න ඒකෙන් සම්පූර්ණයෙන් වෙන වෙලා වාසය කරන කප්පෙට හිත ගන්න නම් මොකද කරන්නේ මේ ඉස්ලාම පුරුදු කරන්නේ නම් අපි කොහොමද අන්න අය කියලා කියන වෙලාවේ මම කියලා නොකියා ඉන්නවා ඉතාම අමාරුයි හොඳට ගන්නවා කියලා මේකේ මා බුදුන් මම අනිත් පැත්තට දෙකක් තුනක් ඇත්ත විදිහින් පහ කරලා දෙන එක නෙමෙයි මේක. ඉන්නකො මාව කියලා කියලා බින්දුවනේ. ඒ ඔන්න කොහොමද එහෙම හැදුනොත් දැන් අපේ හිත. එහෙම හැදෙනවා. එහෙනම් දුන්නේ අන්න ඒක ශක්තිමත් වෙන්න ඕන අපි ඒක නොකර ඉන්න. ඊළඟට සංකප්පලාක මම අභියෝග කරලා කියනවා අද පටන් ගන්න මේ වැඩේ කියලා. අද පටන් ගන්න මේ වැඩේ. මම අභියෝග කරලා කියනවා මේක ගොඩාක් අමාරුයි. ගොඩාක් අමාරුයි. නිවන් දකින්න ඕන නම් දුක් වලින් අයින් වෙන්න ඕන නම් ඔන්න ඒ වැඩේ නවත්තන්න පුළුවන් මේක නවත්තන්න පුළුවන්. මම නෙවෙයි පුළුවන් කියලා කිව්වේ. කවුද පුළුවන් කියලා කිව්වේ? මහණෙනි මං කුසලය වඩන්න කියනවා. ඇයි මං කුසලය වඩන්න කියන්නේ? මේක කරන්න පුළුවන් හින්දා. බැරි නම් මම කියන්නේ නැහැ කියලා. ඒ මහා උත්තර වදන අපේ හිතේ හැම වෙලෙම ඇතුළට වෙන්න ඕනේ. මට පුළුවන් මේ විඥාණයෙන්. මට ඇයි බැරි මේ කියන්නේ? ඇයි මේ සංකප්පලාපාවලින් ඇයි බැරි? මොනවාද සංකප්පලාපාවද? තමන්ටත් වැරද්දක් නැති ඉතින් කියනවා නම් තමන්ටත් වැරද්දක් නැති අර්ථයක් නැති ධර්මයක් නැති තමන්ටත් වැරද්දක් නැති අනුන්ටත් වැරද්දක් නැති දේවල්. ඉතින් මේ දේවල් වලින් වෙන්නේ හරි අමාරුයි. සංකාරගතව සිද්ධ වෙච්ච වැරදි හින්දා කිව්වක් නේ. බුද්ධෝත්පාද කාලයට මේ හිත මේ විදිහට සංවර කරගන්න පුළුවන් කියලා දැනගෙන තියෙද්දි හිත හිතේ තියෙන අකුසල් ඇති වෙන එක නවත්තන්න පුළුවන් කියලා දැනගෙන තියෙද්දි ඒ ගැන සැලකිල්ලක් නැත්තම් නැතුව පොළවේ අකා බුදි නනා හිඳලා හිතේ ඇති වෙන නොයේදු හැඟීම් වලට හේ අකුසල හැඟීම් වලට ඉඩ දීලා ආදරය ගෞරවය වගේ දේවල් වලට ඉඩ දීලා අධික ලෝභයට ඉඩ දීලා ඒ කියන පුංචි පුංචි උපක්ලේශ ධර්මයන් වලට ඉඩ දීලා තමයි කියන්නේ අපි ඔය පාරවල් යනකොට දිග හොම් දවල් තියාගෙන නේද? ඈ එක එක එක විදිහට පූර්ව වෙලා, නිය වෙලා, හරක් වෙලා, නරි වෙලා, ඈ කිඹුල වෙලා, දිව්‍ය වෙලා, රූම වෙලා ඔය ඉන්නේ නේද? විපිටිගේ නුදුවකින් ඉන්නවා. මරණ කම්ම ඉන්නවා. ඒකවල හැංගි හැංගි ඉන්නවා. ප්‍රේත වෙලා, භූත වෙලා, මලයක් වෙලා, නිරිසත්තු වෙලා ඔය හැමතැනම එකම වචනේ කියෝ කියෝ ඔයා අනන්ත දුක් වේද කටකට ඉන්න පින්නත් මේ මොකද මේ හැඟීම් මාත්‍රය යට කරගන්න අවස්ථාව ලැබිච්ච වෙලාවල් වල ඒක කරගත්තේ නැති හින්දා පාලනය කරගන්න විතර පාලනය කරගත්තේ නැති හින්දා අපිට අදහසක් තියෙන්න පුළුවන් වක් පොඩි දේවල් හැම වෙලේම කල්පනා හැම වෙලේම කල්පනා ඕක මට කරන්න පුළුවන් හැබැයි බලන්න දෙයක් තියෙනවා ගෙදරම ගහන්න තියෙන හුඟක් අක්කේ නේද? ගායන දෝෂය අද නෙවෙයි හෙට කියලා. නේද? එතකොට ඒක හොඳට තේරුම් ගන්න. ගායන දෝෂය වගේ අපේ හිත අපි වාර්තනවා. නේද? ඒ මාර්ගින් දෝෂය අහිතන එක නෑනේ. දෝෂ කරන්නේ. ඒකනේ කියන මිත්‍යා දෘෂ්ටි. නේද? දෝෂ කරන්නේ නැවි අර කියනවා. කියවලම අද නෙවෙයි මම කියනවා. <laughs> ඒ වගේ අපි ගහ ගන්න මොකද? කුසල වර්ධනය අද මේ මේක කියලා ගහමින් කියන්නේ. අද නෙවෙයි හෙට. මේ කල්මේක පරයය අද නෙවෙයි හෙට. ඒ හිම එහෙම නැතුව ඒ කවදාකවත් මේක කල්මේක කරගන්න බැරි වෙනවා. අන්තිමට හෙට තමයි අද මරණ දවස එනවා. මරණය හෙට නෙවෙයි අද කියලා ආපු දවසට නේද? අන්න ආරෙත්තේ මේ කිව්වේ කුදුරෙක් නරියෙක් කියලා ඉපදිලා නේද? උඹ ඒකෙදි ගොල්ලව සමහර අයට නේද? ලොකු මස් පර්වත ඒ සමහර අය මහා මුහුදේ දිවල් 100ක් 1000ක් පහළලා අක්ෂර කෝටි ගණක් නම් දකිනකම් මේ ගුල්වල ආගුල්වල දැන් තවලට වෙලා මේ එක එක එක එක දේවල් අපේ පන්න පන්න මහා බයෙන් ඇවිදවිද හැංගිච්ච ලෝකෙට තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් එළනි තමයි පත් වෙන්නේ නැතුව ගත කරන මේ නිමේෂයේදීම මම අන්නයි මේවා කරපිටින් මම මේවා කරනවා කියලා තමන් සංකප්පලාපාව කරින්ද හරිද සම්ප අන්නය ඕක දුක කියන්නේ මම කියන්නේ නෑ මම කියන්නේ නෑ ගල් ගෙඩි වගේ හැදෙන්න ඕන කියලා හිත හේලෙන්නේ නැති වෙන්න ඒවා සකස් කරගන්න ඕනේ එහෙම නැත්නම් මේ ජීවිතේ ඉස්සරහට යන්න බෑ සංකල්පලාපයක් කියනකොට මෙන්න මෙහෙම කතාවක් කියනවා තමන්ගේ ගෙදර වැඩ කරන කාර්යාලය වැඩ කරන දුවෙක් ඉන්නවා. දැන් මේ ගෙදරේ නම කියන්නේ මේ දුවට පින්නත් මේ කාර්යාලයේ පොඩි ගැටලුවක් ඇවිල්ලා. ඇවිල්ලා දැන් අම්මාට මේක තියාගෙන තියාගෙන යනවා ගෙදරට දැන් එයා චිත්ත පීඩාවෙන් ඉන්නේ. දැන් කියනවා අපේ මේ ලොකු මහත්තයා මට මෙහෙම කිව්වා, ඒකල දෙවියන්යා මෙහෙම කිව්වා, ඒ දෙන්නා මෙහෙම ප්‍රශ්නයක් තියාගෙන ඉන්න දෙන්නේ. ඔය විදිහට විස්තරයක් කියනවා. දැන් අම්මට මොකද වෙන්නේ? අම්මා හිතනවා මේක කිස් කතන වලට වැඩෙනවා. අරගෙන එයා කියන අම්මලා කියන මේ රාජදන්දා බලන්න. මම සම්ප්‍රක් කළා බලන්න මම. ඒකෙන් නෑවමට කියන්නේ. හරිද? ඒක හරිද වැරදිද? ඒක වැරදිද නම් අපේ ජීවිතේ මේක තේරුම් ගන්න ඕනේ. අපේ ආරම්භ තේමස් නැත්නම් මාව හම්බෙන්න කවුරු කෙනෙක් වෙනවා සාමාන්‍ය කෙනෙක්. ආගම මට තේරෙනවා දැන් මෙයාට මම හිතවත් වෙලා ඉස්සෙල්ලාම ආගම මම මොනවද කරන්නේ කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කරන රස්සාව මොකක්ද කවුද කවුද ඉන්නේ මේක අහගෙන ඉතින් යන කෙනෙක් කියයි ආඳුරවන්න සංකප්ප කරනවා දැන් එයා ඇවිල්ලා ඉඳගත්ත ගමන් මම එයාට ඒ කායෙන් වරන් විකේම උත්සකටවත් නේද කවදාවත් එයාගේ මේ පැත්තට නැමෙන්නේ ආවට වැඩි වේගෙන් යන්න යනවා නේද දැන් තමන්ගේ ගෙදර ඉන්නතු දුව ඇරිලා අර කියන වචනේ හරිද කියනකොට අම්මා මේක කාවදාන අනුකම් දෙන්නේ මේක ප්‍රතිඋත්තර ගන්නේ ඇයි එයාට ධර්ම ශ්‍රද්ධාව ඇති වෙන්නේ අම්මගේ කියන ගුණය දැකලා ඉස්සෙල්ලා එයා අම්මා ගැන පැහැදෙන්න ඕනේ ඉස්සරහට එනකම ඉස්සෙල්ලා අපි ගැන පැහැදෙන්න ඕනේ පැහැදුනාට පස්සේ එයාට ධර්ම ගන්න ඕනේ එහෙනම් ඒ කතාව කතා කරනකොට සමන්ත ඩාක් බැරිලෝ. මොකක්ද බර මේක අහක යන කතාවක් නෙවෙයි. මේක එහාට වැඩක් නැති මෙහාට වැඩක් නැති කතාවක් නෙවෙයි. එහාට වැඩක් නැති මෙහාට වැඩක් නැති කතාවක් නෙවෙයි. මේ කතාව තුළින් යහපතක් දවසට සිද්ධ වෙනවා. අනුන්ගේ කල්පක විස්තරයක් කතා කරන සුබ වෙනලාවක් වෙන්න පුළුවන්. හැබැයි අතුලාන්ත පිටිදීමක් තියෙනවා. අතුලාන්ත අවබෝධයක් තියෙන්න ඕනේ මම මේක කතා කරන්නේ ඇයි කියලා. තේරෙනවද? ප්‍රමතු මේක මේකේ සීමාව ඇති වෙන්නේ කතා කරන දේ තුල නෙවෙයි හැඟීම තුල. හැඟීම තුල. එතකොට ඕකෙන් වේලාවක් හදයි මම දැන් කියන්නම්කො. දැන් වැරද්දක් සිදු වෙනවා කියලා. අපිට කියන්න පුළුවන් මම මේ වැරද්ද කරේ නෑ කියලා. මේ වෙලාවට මගේ වශයෙන් මොනේ නැති විදිහට හැතරෙන්න පුළුවන්. නමුත් මගේ හිතට හිතෙන් හිතන්න පුළුවන්ද මම මේ ආරම්භ කරේ නැහැ කියලා. ඒතරයි කියන්නේ හේතු සාක්ෂිය කියලා නේද? ඒ වගේ සමන්ත සත්‍යවාදීව ඉතාමත්ම වැඩිව මම මේ කරන ක්‍රියාව මොකක්ද කියලා ධර්මානුකූල විග්‍රහයකට ඇවිල්ලා ධර්මයත් එක්ක කසඳලා බලන්න ඕනේ මම මේ මොනවද කතා කරේ කියලා. ඒකමලා ඒ අනවශ්‍ය සියලු කතාවල් අතහැරලා දාන්න ඕනේ. වෙනත් මේ සංකප්පලාපා වලින් අධික කෙලෙස් ඇති වෙනවද නැහැ. අනුන්ගේ පව් වල විස්තර කතා කරන්න ගියාම අධික කෙලෙස් ඇති වෙනවද නැහැ. ඕකට දෙන්නේම ඕකට බොදු වෙනවද නැහැ. කියන්නා තුල සීලය කඩන අතරවාරයේදී අහන්නා තුල සංකප්පලාපී සිටුවේදී ඇති වෙනවද නැද්ද? අනුන්ගේ දේවල් දැනගැනීමේ ආසාව. අන් අය අනුන්ගේ දේවල් කතා කරපු දෙයින් මම ඒ දැනගැනීමේ ආසාවෙනුත් අයින් වෙනවා. ඒකයි කිව්වේ සංකප්පලාප ප්‍රතිවිරතාවය. දැන් අනුන්ගේ දේවල් දැනගැනීමේ ආසාවෙන් පලාමන අයින් වෙනවා. අනුන්ගේ දේවල් දැනගැනීමේ ආසාවෙන් පලාමන අයින් වෙනවා කියන එක හික්මෙන්න වෙනවද නැද්ද? රූපවාහිනී පරිණාමය කරනට අනුන්ගේ පවුලට විස්තරයක් නැද්ද එහෙනම් රූපවාහිනී නාට්‍යයක යන යම් කිසි සිද්ධියක් දිහා බලන්න තමන්ගේ හිත පෙළඹීමක් ඇති වෙනවා නම් එන්නත් මේ එතන සංකප්පලාපා අටිවිදතා කියන තැනට ගැලපෙනවද වේරමණී කියන තැනට ගැලපෙනවද ඒ කියන්නේ සංකප්පලාපා නැත්නම් එතන ඒක සංකප්පලාපා වේරමණී කියන තැනට ගැලපෙන මොකද කියලා නැහැ. නමුත් පටිවිරතා කියන තැනට ගැලපෙන්නේ නැහැ. මේකේ සංකප්පලාපාවද කියන කැමැත්ත උත්පාදනය වෙලා තමයි රූපංශ බලන්නේ. එහෙනම් පිළිනාට්‍ය කියන එක තුලස් උපදවන දෙයක්. එහෙනම් අර මොකද කියන්නේ? වාලගිරි දෝෂ හැමදාම දැන් මොකද අද බලලා හිතා බලනවා. අද ඕකයි කියන දෙයක් නෙවෙයි. ඕකයි කියන දෙයක් මම ඉක්මනටම ඔය තේනාට බලන්න සංස්කෘත ගන්න. මොකද කියන්නේ? ඒ ඊළඟට එකතු වෙලා දේශපාලන කතා කොහෙද වැටෙන්නේ? කතා කරේ රජතුමා ගැන නම් යන්න රජතුමා මන්ත්‍රයක් කියන්න ඕක. ඒක මන්ත්‍රයක් කරලා වෙන්නේ නැහැ. එයාගේ දේශයක් නම් කතා කරේ ඇවිදවා හම්බෙන්න කොහොමාරි නේද? නැත්නම් ලියුමක් කියලා දායකතු මන්දිරයට හරි කැට කරා. නේද? හැබැයි දායකතු මන්දිරයට කොටන්නේ නේද? ඒක එහෙම නැතුව එකතු වෙලා දුන්නත් මේ සා දෙන්න දෙන සාකච්ඡා කරලා ග්‍රහිත පරිසර කරගත්තා කියලා ජනාධිපතිතුමාට රජතුමාට වැඩකුත් නැහැ. අපිට කොහොමද මෙතනද? ඉස් ඉස් එහෙනම් මේවා වලින් ගැලවෙන එක ලේසිද? ගැලවෙන එක ලේසිද? බලන්න මම කොතනද ඉන්නේ කියලා සංසාර ගත පුරුද්දෙන් මාව කොච්චර වෙරළද කියලා බලන්න. නේද? සංසාර ගත පුරුද්දේ ලොකු පුරුද්දක් තමයි අනුන්ගේ දේවල් දැනගන්නේ. ඒකෙන් කොච්චර මිනිස්සු මුලා වෙනවද බලන්න. ඉස්සරහ පින්නත් මේ ගෙදරක ඊළඟට රණ්ඩුවක් ඇහෙනකොට ඒක දැනගන්න මොකද කරන්නේ ලයිට් නිමල රටවල් ලයිට් ගිහලා අනුන්ගේ විස්තරය අහගන්න ඉන්න බලාගෙන නේද ඈ ඉතින් ඒක ඒ මොකද ඒකට තියෙන ඇලීමනේ නේද ඒකට අපේ පැත්තෙන් තියෙන ඇලීමනේ ඒ ඇලීමෙන් මේ ශරීරය මේ බඹයක් විතර ශරීරය වැටෙන්නට හම්බ වෙනවා නේද එතකොට එන්න දැන් මොකද වෙලා තියෙන්නේ ලෝකෙම ඒක වටනේට ගිහිලා තියෙනවා කියන එක බලන්න මොකද මේ වෙලා තියෙන්නේ කියලා මේ සිහිය උපදවා ගන්න මම කියන්නේ දැන් එච්චර අමාරු නෑ අනුගේ පොළොව විස්තර දරගන්න ඈ ඔව් අර රූපයන් දාන්න දෙතරකේ ඒක පුළුවන් තරම් මේක දැනගත්ත අය මුදල් හම්බ කරගන්න මොකද කරන්නේ අනුගේ පොළොව වල විස්තර වඳපාලා යාළුවෝ කරලා දෙන්නවා නේද ගෙනිච්ච කරලා අනුගේ විතර කවුරු මේක සත්‍ය කතාවක් ඇසුරෙන් අරගෙන ඉතලා මේ කතා කතා කියන අර රඟපාන කරවල නොදැන කරවල තියෙනවා නේද එතකොට මොකද වෙන්නේ මෙහි අසුකූ කරගෙන අවස්ථා ඒ ඒ තමයි නිවන් දකින්න තියෙන බාධා නේද සංකාරගත රෝග ඉස්මතු කරවන්න අවශ්‍ය කරන හැම දෙයක්ම මේ පරිසරේ වේගෙන් හැදලා මුළු ලෝකෙම රූපායනීය රසමිත ගිහිලා කියලා වැඩිපුර දෙනෙක් මේකට අහු වෙලා. අහු වෙලා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඇස් බලවාගෙන බලහලලා යන්නේ ඒක. තව පොඩ්ඩකින් තව පොඩ්ඩකින් කියලා. ඉතින් ඇත්තට මුණ දෙන්න මේකට ප්‍රතිවිරුද්ධ ගමන පටන් ගන්න නම් සම්පත්තලාපාපරි අන්තය රූපාදිනිය බලපුවාගේ බලන හතර වාරේ මම අපි නම් බලන්නේ නැතුව ඉමු කියලා සම්ලේඛ කරන්න කියනවා. අපි නම් මෙහෙම ඉමු කියලා සම්ලේඛ කරන්න කියනවා. ඊළඟට බලන්න අධික ලෝභය. විරෝධනා මහා වේගයෙන් දුර දුර දුර දුර මොකද කරන්නේ? බොහෝ දේවල් ඒක රාශී කර ගන්න හදනවා. ඒක දකින්නකොට මොකද වෙන්නේ අනිත් අයට? අපිටත් ඕනේ අපිටත් අත්තරක් ඕනේ මෙච්චරක් ඕනේ කියලා දැඩි අදහස් පහළ වෙනවා. ඊළඟට Tamanda පොඩි පොඩි අවස්ථා ලැබෙනවා කියන්නේ එහෙම ජීවිතේ බොහෝ දේවල් එකතු කරගන්න. ඉතින් මොකද කරන්නේ? බොහෝ දේවල් එකතු කරගන්න ඉන්න කාලෙට අන්තිම කාලෙට කියන්නේ බොහෝ දේවල් එකතු කරනවා. කවුරු කෙනෙක් ලොකු දෙයක් හදලා. දැන් අවුරුදු 45යි. හරිද? පෙන්ෂන් එක්කුත් හම් වෙනවා නැත්නම් තවම හරි ජීවනාවුත් ගන්න පුළුවන්. මොකද කරන්නේ? අර ජාතිය එකක් ඕන කියලා පටන් ගන්නවා. අනුන්ගේ දේවල් වගේ එකක් ඕන කියලා. ඔන්න අදිට ලෝභයක් ඇති වෙනවා. දැන් 60 70 වෙනකම් හදනවා. ඉවර කරගන්නත් බැරි වෙනවා ඉතිරි මම කියන්නේ දන්නවා. නේද? මොකද වෙන්නේ කියලා. මේ ඔක්කොම කියන්නේ සමන්ත ගැළපෙන විදිහට ජීවිත රටාවක් සකස් කරගන්නේ නැහැ. ඇයි ඒ බොහෝ දේවල් වෙනවා. ඒකට ඒ හිත් ඇතුලේ නැගෙන අනුරව දැකලා අනිත් අය මෙහෙම ජීවත් වෙනවා මෙහෙම ජීවත් වෙනවා කියලා. ඉතින්වත් මට මේ අවස්ථාව තියෙනවා මේවා එකතු කරගන්න කියලා බොහෝ දෙනා සමන්ත මේ අවස්ථාව ලැබෙනකොට ඒ අවස්ථාවල උපරිම වශයෙන් ප්‍රයෝජනය ප්‍රයෝජන අරගෙන බුද තමන්ගේ ජීවිත නෙවෙයි දැන් බලන්න පුළුවන්. බලන්න අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීකම කියන්නේ ජීවත් කියාම තමයි ප්‍රශ්නෙකුත් එක්කම අනුභවය කරන්නේ. එනි කට්ටිය එකතු වෙලා හදා ගන්න කොහොමද? නේද? අන් අයට අන් අයට පුළුවන් නම් මට මොකද කියලා කොහොම හදා ගන්නවා. ඒ වගේ ඉතින් අධික අදහසක් ඇති කරගන්නේ අනිත් අයගේ දේවල් දැකලා. ඒව දැකලා මටත් මේ දේවල් නැහැ මේ දේවල් නැහැ කියලා අවස්ථාව එළඹුණ එකතු කරන්න එකතු කරන්න එකතු කරන්න යන අදහස තියෙනවා. ඒකට ඒ අවස්ථාව එළඹුණත් ඕනෑ තරම් මට මේ වගේ දේවල් මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ දේවල් එකතු කරන්න. හැබැයි මම කරන්නේ නැහැ. අවස්ථාව එළඹිලත් ඉන්නත් මේ කරන්නේ නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා. සිතුවිල්ලක්වත් ඇති කරගන්නේ නැතුව. අවශ්‍ය දේ ඉතාම සාම, ඉතාම සරල අල්පේච්ච ජීවිතයක් ගත කරන. ඕදේවල් කරන්න පුළුවන් කේතු. බොහෝ මිලමුදල් හම්බ කරන්න පුළුවන් කේතු. බොහෝ යානවාහන හම්බ කරන්න පුළුවන් කේතු. ලොකු දේවල් කරන්න පුළුවන් කේතු. ඉතාම සරල ජීවිත ගත කරන අය නැත්නම් ඕන කරන්නේ. ඒ ඇතුළේ ලොකු ශක්තියක් තියෙනවා. ලොකු ශක්තියක් තියෙනවා. ඒ වගේ ජීවිතයක්. ඉතින් අන්න ඒ විදිහට මේ කියන අධික ලෝභය තමන්ගේ පැත්තෙන් අතහැර ගන්න පුළුවන්කම තියෙනවා. අන් අය අන් අය අධික ලෝභයෙන් කටයුතු කරපුවාවේ මම ඒකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා අධික ලෝභයෙන් වෙන් වෙලා කටයුතු කරනවා. ඊළඟට දේශයෙන් වෙන් වෙලා අධික දේශයෙන් වෙන්ලා කටයුතු කරනවා. කියලා ඒ අධික දේශයේ තියෙන ආදීනව රැකමින් අයින් කරගන්න ඕනේ. ඊළඟට තුනක් මේ නිත්‍යාශ්‍රය මිත්‍යා දෘෂ්ටිය කියන එකෙන් වෙන වෙන හරිය අමාරුයි. දැන් ඔන්න ඒකට වැරදෙන උදාහරණයක් ඉන්නවා. ආරෝහ්‍ය වතාවට මේ ටික මම උදාහරණ වලින් පැහැදිලි කරලා යන්න ඕනේ. දෙවෙනි පරයය ධර්මයන් තුන්වෙනි පරයය ධර්මයන් යනකොට මෙතර වෙලා යන්නේ නැහැ අපිට. නමුත් දෘෂ්ටිය කියන එක තේරුම් ගන්න ඕනේ. දෘෂ්ටියෙන් අයින් වෙන එක හරිය අමාරුයි. අවුලක අපි හිතමු කරදර ගොඩාක් ඇති වෙගෙන ඇති වෙගෙන ඇති වෙගෙන යනවා කවදාවත්. ඔන්න අපිට මේක වෙනවා. ඒ අතරතුරේ ගේ පැත්තක් හරහා යනවා. ඊළඟට උපස්ථානක වෙනවා. දෙන්නේකට දුන්නේ ගුණ කරස්තක වෙනවා. මේ වගේ ගොඩාක් කරදර වෙන්න ගත්තොත් එහෙම පවුලකට හුඟක් අය මොකද කියන්නේ පවුලට? මොකක් කියන්නේ මොන කාලයක් ඇවිල්ලා කියලා? ආපල කාලයක් ඇවිල්ලා කියලා. අපල කාලයක් ඇවිල්ලා කියලා මොකද කරන්නේ කියන්නේ? නැත්තම් කියනවා මොන හරි කවුරුහරි කරලා කියලා කියනවා. මේ බෞද්ධත්ව කියන්නේ. අර කමන්නේ අපේ කාලයක් ආවතු වෙන මොන හරි කරලා කිව්වොත් කමන්නේ එනම් වැඩියෙන්ම කොහෙද අනහා වැඩියෙන්ම යන්නේ දේවල් ගන්න ඇයි නොගිනින් ඉන්න බැරි වෙනවා කියන එක මොකද කියන්නේ දැන් නම් විතර මම යන්නේ හැබැයි වෙන්න ඕන බලන්න මේ ආයෙම වෙච්ච ගමන් මොකද කරන්නේ මොන්නේ ගිහිල්ලා බලන්න ඕනේ කියලා නේද ඊළඟ එතනින් කියන විදිහට තමයි වැඩ ඔක්කොම කරන්නේ ඉතින් හුද්දට අමාරු වෙලා අපේ සිද්ද සල්ලි ඉවර කරගෙන ඒ සිද්දකට පරිදි අමාරු වෙනවා. ඇයි මේ? දැන් දන්නවා මේ අත්තු. මේ බෞද්ධත්වයේ කියන දන්නවද නැත්නම් මේ විද්‍යා දෘෂ්ටිය වැටෙනවා කියන්නේ මම අහන අමෙක් තේරුම් ගන්නද? දැනගෙන නොකර ඉන්න බෑනේ. නොකර ඉන්න බැරි වෙනවනේ. ඒකට කිසි කමක් නැහැ. කරලා බලමු කියලා කරන්න වෙනවා. ඊළඟට අතන කියන්නේ මොනවද? නේද? අපි හිතමුකෝ දැන් මේ ජෝතිෂය ගැන අර්ථ දක්වන්න හදන වෙලාවක් නෙමෙයි. හරිද? ඒකේ ඇත්තමක් අපි පැහැදිලි කියමු. හොඳයි. අපේ කියන එක ආයෙත් කොහොමද කියලාද? දැනගත්ත කොහොමද කියලා මොකක්දලාද? කේන්දරේ කියලා. නේද? කේන්දරේ කවද්ද? ඉපදිච්ච දවසේ. එහෙනම් උපන් වේලාවට තමයි මේ අපල ටික හැදිලා තියෙන්නේ. උපන් වේලාවේ අපල ලියුණා නම් ඒක කොහෙන්ද නාපු ඒවාද මෙහෙ ඇවිල්ලා කරපු ඒවාද? එහෙනම් කේන්දරයේ හැටියට අපලයි කියනවා නම් ඒක කවදාවත් ඒවාද? ආ වෙන පෙරෙච්ච. අපිට කේන්දරෙන් වැඩක් නැහැ. හරිද? අපලයි කියලා කියනවා නම් මේ කාලේ නොයේදු පරිසම්දීන් සිද්ධ වෙන කාලයක් ඒක. එහෙනම් කවුරු පරිසම්දන කාලයක් ඒක? එහෙනම් පෙර කරපු බව පරිසම්ම පෙර කරපු කර්ම. එහෙනම් ඒ කර්මය මේ විලාගේ අන්තරේ සම්මා කරනවා. ඒක හරි කියලා එහෙම කියවන දෙන්නේ නැකත් වගේ දේවල් ඔක්කොම ප්‍රතික්ෂේපයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුළ ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේපයි. හරිද? එතකොට කර්මය කියලා මම මේ ආයත පැහැදිලි කරන්න ඕනේ අපි ඒක කර්මය කියලා ගත්තා නම් අපි කාගේ කීමද හොයගලන්නේ මුක්ති වලලන්ද කාගේ වස්තරන්ද නේද එක එක කුඩු වල ගන්න දෙර ගහන්න කොරින්න ගන්න ඒව නෙවෙයි නේද මොනවද කරන්නේ බාහිත කාය බාහිත සීල බාහිත චිත්ත බාහිත ප්‍රඥා බුදුරජාණන් දේශනා කළා කියලා නේද කාය නිවැරදිව ජානකම් කරන්න කාය සංවරය කරගන්න සීලය හරියට රකින්න හිත ශක්තිමත් කරගන්න සමාධිය වඩන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්න. අන්න ඒක කරන එක පැත්තකින් කියලා මොකද කරන්නේ? අර වෙනත් වෙනත් කේන් ක්‍රම කියන ඒවා කොහොම කරන්නේ? කුරුමිනේකට පුළුවන් වුණා නම් ගොනු බෝලයක් කරගන්න විතරයි. හැබැයි ගොනු බෝලයක් කරගන්න පුළුවන්. අලියෙක් ඉන්න මිනිහෙක් ඉන්නදී කවදාකවත් කුරුමිනේ කරාගනීද බඩුවක් ඇදගන්න. නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල හික්මන භාවික කාය භාවික සීල භාවික චිත්ත භාවික ප්‍රඥා කියන දේවල් තුලින් තමන්ගේ කර්ම මොනතරම් ශ්‍රේ වෙනවද ඒක අනියුක්තමා කරොත් අර කියන දේවල් වලින් තුරුමිනියක් කරන්නක් දෙන්නේ හැබැයි අලියෙක්වත් නැති මොඩක්වත් නැති මිනිහෙකුට අර බ්‍රහ්ම ගෝලේ හරි ඒක තමයි ඒක කරගත්තද බෞද්ධයන් වැළඳනද ඔන්න හැදෙන්නේ ප්‍රශ්නයක් වෙනවා අර වතුරල බලන්නේ ඉන්නකත් පොඩ්ඩ අතනෙනකම් ඔන්නෝක තියෙන්නේ නැති හින්දා කෙටි කිසඳුම් හොයාගන්න තමයි යන හැමතැනම ගිහිල්ලා ඒක ඒක කරන්නේ මේක දැනගත්තත් කියන්නේ අදාළ කාරණයක් වෙනකොට ඕකෙන් නවතින්න හිත වෙන්නේ ඇයි අහවල් දුන්න හරි ගියාලු අහවල් දුන්න මෙහෙම වුණාලු අදින්ද ගියාම මෙහෙම කිව්වලු මෙහෙම කිව්වලු අනිත් අය විද්‍යා දෘෂ්ටියේ පුදෙන් ඉන්න වාරේ මම බුදුරජාණන් වහන්සේගේ ධර්මවල ඍජුවයකට මුණ දෙනවා නැරුණොත් නැරිද නේද කොහොමද නැරනවන්නේ නේද අන්න එහෙම දැරිදිත් උපදවා ගන්න ඕනේ වෙනදක් මොනද අනිත් අය මොනවා කිව්වත් මම ධර්මයේ ප්‍රති නිවැරදි දෘෂ්ටියක් පිළිගන්නේ නැහැ. අනිත් අය මොනවා කිව්වත් මම ධර්මයේ ප්‍රති නිවැරදි දෘෂ්ටියක් පිළිගන්නේ පිළිගන්නේ නැහැ කියලා හික්මෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි දෘෂ්ටිය තුළ ඉන්නවා. වැරදි දෘෂ්ටිය අපි අදිනවයකට. මොකද මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ පරක්කු දෙක. මාර්ගයක් අවස්ථාවේදී. එතනම මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය සංවාදිතය කියන එක එතන හැම වෙලේම කරනවා. හරිද? ඇයි ඒක දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? දැන් හැම වෙලේම කරන ගැටේ නැද්ද කියලා? දුන්දේ විපාක ඇත, දුන්දේ විපාක නැත. හරිද? දැන් දැන් මිත්‍යා දෘෂ්ටි කියන කොච්චර ඔයකට තියනවද කියලා අපේ තුල තියනවද කියලා අපි හිතලා බලන්න ඕන කාරණාවක් මම ඉස්මතු කරලා දෙන්න මේ දෘෂ්ටි දෘෂ්ටි කියන එක ගැන. කවුරුත් කරවද්දක් කරනවා. දැන් රසයත් සම්මා දෘෂ්ටි තුල තියෙන එක කාරණාවක් තමයි දුසරිතේහි සුචරිතේහි විපාක ඇත කියන. දුසරිතේ සුචරිතේහි විපාක ඇත කියන එක දසවස්තුක සම්මාදිෂ්ඨිය තුළ තියෙන කාරණාවක්. එතකොට ඒ දෘෂ්ටියේ ඉන්න තාක්කල් කෙනෙකුට කෙනෙක් වැරද්දක් කරනකොට පහළ වෙන්න අදහස් මොකක්ද? ඒකට විපාක තියෙනවා. ඒකට විපාක තියෙනවා. ඊළඟ ඒ අදහස තියෙනවා නම් කෙනෙක් තුළ එයා කෙනෙක් වැරද්දක් කරොත් මේ විස පෙරදෙයිද දඬුවමක් දෙන්න අපි. ඒක නම කියපේ. නේද? ආ. ජනකයන් මොකදද? අපි මොකද සාමාන්‍ය කියන්නේ? අපේ තාත්තට ගහලා ගියා කියන්නේ. අපේ සාමාන්‍ය මොකක්ද ගහන්නේ? හම්බෙච්ච තැනකදී ගහන්න වැරදි කරලා නිදන් ඉන්න දෙන්නේ හොඳ නෑ. අපි දඬුවම් දෙන්න ඕනේ කියලා කියනවා. අපි දඬුවම් දෙන්න අපි දඬුවම් දෙනකන් දැන්නා කියන දේ නඩුවක් දානවා. දැන් නඩු තීන්දුව ඇවිල්ලා වැරද්ද කරපු කෙනාට දඬුවම ලැබෙනකන් මේ හිත මොකද වෙන්නේ? නඩියනවා නේද? උදාහරණ තීන්දුව වෙනකන් මේ දඬුවම ලැබෙන්න ඕනේ මේක ලැබෙන්න ඕනේ ඇයි කියලා අපි කෙනෙක් පැහැදිලිව වැරද්දක් කරලා අපිට. ඒ වැරද්ද කරනවා අපි උසාවියේ ගිහිල්ලා නඩුවක් දාලා දැන් නඩු තීන්දුවෙන්නේ එයාට වැරද්ද එයාට දඬුවම් දුන්නට පස්සේ අපි ඇවිල්ලා බෙදලා කියනවා අන්න සාධාරණ නම් කියන්නේ අද තමයි මට පහනයක් හිතට ඇයි වැරදි කරපුවාට පෙරේවායෙන් දඬුවම් දුන්න නැත්නම් එහෙනම් මගේ කියලා දාන්න මොකද උසාවියෙන් එයාට දඬුවම් දුන්න නැත්නම් අපේ තියෙන අදහස මොකද්ද එයාට වැරද්දට දඬුවම නැහැ කියන එක ලැබුණේ නෑ ලැබෙන්නේ උසාවියාව නිවැරදි කරලා නියෝජනය කරලා යනවා. දැන් අපිට පුදුම කේන්ද්‍රයක් අපේ හිතේ වෙලයි. ලාභයට නිසි නඳුමක් ලැබුණේ නෑ. ලැබෙන්නේ නෑ උසාවියට දැන් ලැබෙන්නේ නෑ. ඒකේ එනම් තේරුම මොකක්ද ඒකේ? දැන් උසාවියෙන් තීන්දුවක් දුන්නේ නැත්නම් වැරද්දට නිසි නඳුමක් ලැබෙන්නේ නෑ. ලැබෙන්නේ නෑ. එහෙනම් එයා වැරදි කරලා එයාට දඬුවම් නෑ. ඒකේ තේරුම මොකද්ද? වැරදි කරලා එයාට දඬුවම් නෑ. එහෙම නේද? එහෙම සිතුවිල්ලක් අපිට ඇති වෙනවා නම් ඒක සම්මා දිට්ඨියද මිත්‍යාදිට්ඨියද? ඇයි? විසරතේට විපාක නෑ කියලා මිනිහ. ඉන්නේ අපිට හැම මොහොතකම තියෙනවා නම් අදහසක්. වැරදි කරන කෙනාට විපාක තියෙනවා කියලා තමන් නිදහස් වෙන්නේ. කොච්චර නිදහසක් තියෙනවද? නේද? ප්‍රත්‍යක්ෂ දැක්කද කියනවා. මම අහනවා පුළුවන් ද ඒ විදිහට නෙමෙයි. වැරදි කරන අය හමුවේ මේකට දඬුවම් කියනවා කියලා හිතන්න පුළුවන්. උත්තරම අවුරුද්දවල ආයෙම හිතෙන්න කියලා දේ දන්නවා. සම්මා දිට්ඨිය වල හිතෙන්න කියනවා. හිතෙන්න පුරුදු වෙන්න කියනවා. අනිත් අය වැරදි කරනාට දඬුවම් දුන්නා වේ. ඒ දේ අතරතුරේ මම සඳහන් කරනවා. ඇයි මම දන්නවා ව්‍යාකරණයට දුසරිතේහි සුතරිතේහි විපාක ඇත විපාක අම්මා තාත්තයි කලකුවේ නැහැ දරුවෝ අම්මා තාත්තට කලකන්නේ නැතුයි අම්මා තාත්තයි නරකයි කියලා ලාවට දරුවෝ කලකන්නේ නැති වෙනවා එතකොට ඒක මොකද වෙලා තියෙන්නේ මරතකල උපස්ථානයේ විපාක ඇත කියන නිවැරදි දෘෂ්ටි පදාන්නේ විතරයි එයා කියන්නේ මොකද දන්නවද අම්මා මට කලකුවේ නැහැ මම සලකන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සදාම්වාද කලකීමේ විපාකත කියලා. ඒක දෙයක් නේ. ඈ සමහර ඇත්තම සමහරකට නරකම් වල ඉන්න මේක කියනවා. හරිද? සදාම්වාද නරකම්වාද හිංසලක තමන් මේ ලෝකෙට ජීවිතේ මාර්ග ප්‍රයාස කලකීමේ විපාක ඇත. ඉතින් එතකොට දුන්නත් මේ අතීතයේ ඇති වෙන සිතුවිලි හේතු වෙවි, ප්‍රත්‍ය වෙවි, ප්‍රබල සිතුවිල්ල තමයි අපේ ළඟ වැඩියෙන් වැඩියෙන් එකතු වුණාම ඒක ළඟ තමයි සිතුවිල්ල අරගන්නේ. මිත්‍යා දෘෂ්ටියට අදාළ සිතුවිලි වැඩිපුර එකතු වෙච්ච වෙලාවට මෙතන හැදෙන්නේ මොකක්ද? මිත්‍යා දෘෂ්ටිය. එතකොට මොකද අර දැන් අර වේදනාව ගැන මම කියලා හිතේ ඒක ඉස්සල්ලා. දැන් වේදනාව ගැන මම ඉස්සල්ලා කියපුවා මේක අනිත්‍ය ස්වභාවය කියන එකත් එකපාරට වැටුනේ මොකද්ද? මේ වගේ දෘෂ්ටියක් ආවා. මේ වේදනාව අනිත්‍යයි කියලා. හැබැයි ආයෙත් හන්දෑවේ වට ගියනකොට මොකද වෙන්නේ? වැරදීමක් වෙනවා. නේද? මේ මේ මගේ මේක මගේ වේදනාව කියලා. ඒකෙන් වැන්දේ වෙනවද? සම්මා විච්‍ය විද්‍යා දෘෂ්ටි කියන හැඳුනුම් පොඩි පොඩි කියලා නැහැ. කවදාද කන්දේ? සෝවාන් කරත් පුද්ගලෙක් වෙනවා. හරිද? අලක්ක පුද්ගලයෙක් වෙනකම් වෙනත් මේ කෙලෙස් වල විදක විද්‍යා දෘෂ්ටි විදක සම්මා විච්‍ය. එතකොට මෙහෙමයි අපි නිත්‍යානිෂ්ඨ නිත්‍යානිෂ්ඨ විදිහට දැනගන්නවා නම් යම් කෙනෙක් නිත්‍යානිෂ්ඨ නිත්‍යානිෂ්ඨ විදිහට දැනගන්නවා නම් බුදුරජාණන් වහන්සේ කරනවා ඒකම සමාධිත්‍යයි කියන්නේ යමෙක් නිත්‍යානිෂ්ඨ නිත්‍යානිෂ්ඨ විදිහට ගනේද එතමනකින් ඒකට සම්මාදිට්ඨිය වේ කියලා නමුත් මේක අර අකුසල නැගලා වෙන්නේ නැහැ එතකොට කුසලයේ නැගිට වෙලාවට කෙනා සම්මාදිටික ඉන්න වෙලාවට කල්පනා කරන්න ඕනේ. අර පරිසරයෙන් කියන්නේ අපි හිතුවා වගේ කල්පනා කරන්න ඕනේ. මම මිත්‍යා දෘෂ්ටියෙන් අනිත්‍ය මේකේ හිතපු දෙයින් මම ඒකේ යෙදෙන්නේ නැතුව ආත්මම සම්මාදිටික වෙලා ඉන්නවා. සම්මාදිටික ඒක ඉතාම අපහසු කාරණාවක්. හරිද? ඉතාම අපහසු ඉතාම අපහසු කාරණා මේවා. අනිත්‍යය වින්දා එක ගොගේ අපාය යන වෙන්නේ යනකොට යන්නේ පැත්තක්ම දනෝගෙන වගේ මේ එක්කෙනෙක් ළඟ තියෙන වැරදි වැඩ පින්නත් මේ වැරදි සිතුවිලි තවත් ප්‍රදේශයක් විනාශ කරනවා බලන්න එක්කෙනෙක් ඇති කරගත්ත අධිකතර වූ අදිස්ථානය ජීවනයේ නිවනට කියන කවුරුද මම කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට මම අනුමුත් නිවාගෙන මමත් නිවෙනවා කියලා ගත්තේ අදිස්ථානීය පිටිපස්සේ තියෙන අපි කී දෙනෙක් නම් දුරනද බලන්නේ නේද මෙච්චර කාලය ගිහිල්ලා මොන තරම් සාධුකාර ප්‍රයත්නක් බලන්න නේද මෙච්චර කාලය ගිහිල්ලා යන්තම් මම කෙලෙස් වලින් අයින් වෙනවා කියලා අවුරුදු 7ක කුලවන්ත පුත්‍රේ ජීවයක් නැගලා ගත්තේ අම්මා තාත්තා සීයා ආච්චි ගිහිල්ලා වදින අපූර්ව බලන්න නේද ඒ කාර්යානුභවය බුදුරජාණන් වහන්සේගේ අනුභවය එතකොට එක්කෙනෙක් කුසල් වඩනකොට ඒ පැත්තක්ම කුසල් වඩනවා වගේ මේ අනිත්‍යයේ අකුසලයක් අනිත්‍යයට රඳින්න බෝ වෙනවා ඒ කියන්නේ තමයි පින්නත් මේ අන්තය මිත්‍යා දෘෂ්ටික වෙන අතර වාරේ මම මේ මේවා ගැඹුරු හැඟීම් කියලා මම මතක් කරනවා මේවා දැඩි අනිෂ්ඨාන කියලා මතක් කරනවා මේවා දරා ගැනීම කියලා මතක් කරනවා මේක තුල මේ අත්දැක දැන් තේරෙන්නේ නැති මේක කරගෙන යනකොට පින්නත් මේ සඳහා සිහිය ඕනද නැද්ද වීර්යය ඕනද නැද්ද ඉවසීම ඕනද නැද්ද අදිස්ත්‍යාණය ඕනද නැද්ද උපේක්ෂාව ඕනද නැද්ද මේ ඔක්කොම කාරණා ගණන් කරලා නැද්ද එන්න අල්ලේක කරණය තමන්ගේ නිවනට අවශ්‍ය කාරණා සපිරනවද නැද්ද එහෙනම් ගල්ගෙඩි වගේ ජීවත් වෙන්න දෙලින්ම සම්බවටපත් වෙන්නේ. හ්ම් බුද්ධ ශාසනයේ තියෙන කුංචි දෙයකට පිටින් මම යන්නේ නැහැ කියලා හිතෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගුණවන්ත ජීවිතයක මම හානි කරගන්නේ නැහැ කියලා තමන්ගේ ජීවිතය ඉතාම වැඩි තීරණයකට ගන්න. ඒ හැම එකක්ම අන්ගේ හතකට වැඩිය තමන්ගේම තමන්ගේ මේ හවසඳා මිත්‍යා සංකල්ප වලින් අයින් වෙලා එක්කම සංකල්ප වලින් වාසය කරනවාය කියලා තමන් හිතෙන්න ඕනේ කියලා බුදු දහම පිළිදෙනා කරනවා මිත්‍යා සංකල්ප වලින් අයින් වෙලා සම්මා සංකල්ප වලින් වාසය කරනවා මොනවද මිත්‍යා සංකල්ප කියන්නේ කාම ව්‍යාපාද හිංසා කියන දැන් ව්‍යාපාද හිංසා ගැන කතා කරා දැන් කාම සංකල්පනා ගැන අර ලෝභය ගැන කතා කරනවා වගේ තුනක් මේ මේ සංකල්පනා වලින් අයින් වෙනවා කියන එක ගැනත් ඉතාමත්ම දැඩිව Taman තේරුම් ගන්න ඕනේ. ඒ කාම සංකල්පනා වලට නැත්නම් සියලු සංකල්පනා වලට කියන විතර්ක කියලා. විතර්ක වාගේ ස්වභාවයක් වෙනවා. දැන් අපි හිතගෙන දේශනාව ආරම්භයේදී මම හිතගෙන කතා කරා. ඒ ඒ බලන්න ඒ එකතු වෙන ස්වභාවය දැන් හොඳට තේරුම් ගන්න පුළුවන්. එන්නත් මේ පෙරහැර තැනකට ගිහිල්ලා අපි දකිනවා යම් කිසි කාමනීය වස්තුවක්. මේක මම ඔයක කලින් ගත්ත උදාහරණයක් ගත්තාම මේ ආයතන පහසුයි. එවැන්නකට පොත් ඒකවල තියෙනවා කලි සුදු රූපවාහිනියක් අඟල් 16 විතර. මේකෙන් තමයි අපි රූපවාහිනිය කියන ප්‍රවෘත්තික බලාගන්න කොහොමද කරන්නේ. දැන් කවුරුහරි දැනත්තකින් යනවා යාළුවෙකු වෙත. යාම ඒකේ ආලෙන්දේ මෙන්න කියලා තියෙනවා අඟල් 32ක් විතර මේ උපත නිදිර තියෙන බිඳංග තියෙන බොහෝ සුභෝගී එකක් කියලා තියෙනවා අරගලි. දාන බලපුවාම එළියක් වෙන්නේ. ඒක තමයි පොඩි. හරි. මේ දැන් මේ මොනවද? විමානයක් වෙනවා. හ්ම්. ඉතින් මේ වගේ එකක් දැකලා කල්පනා කරනවා මේකක් නැත්නම් වැඩක් නැහැ. මොන කිව්වද? හරි. ඒකට කියනවා නිස්සාරදේ සරු විදිහට ගත්තා. කෝකෙන් දෙන්නේ එකම දේ නේද? විමාන බලා ගන්න ඕන නම් කිව්වේ එළිය බලාගත්තා විමාන පේන්නේ ආයෙ ඕකේ විමාන බලන්න ඕනේ කියලා නේද ඉතින් අන්න එහෙම හිතන්නතු මේකක් නැත්තම් වැඩක් නෑ කියලා හිතනවා අන්නේ විදිහට වෙලාවේ දැන් ඇතුලේ කාම සංකල්ප ඒකත් එක්ක ඔන්න ආපහු ගෙදර වෙන ගම මේ ඉතේ තින්නදී අර ඇති කරගත්ත සිතුවිල්ල හේතු වෙලා ඇහෙන්නේ ඒක දැක්කහම ඒකෙන් ලැබිච්ච සැප වේදනාව, ඒකෙන් ලැබිච්ච සැප සතුට ඒවා හේතු වෙලා එකතු වෙලා මොකද වෙන්නේ? මෙන්න සිතුවිලි හටගන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා මම කිව්වා වගේ මොනවද වෙන්නේ? මේකක් කොහොමද ගෙදර ගේන්නේ? කීයක් විතර වෙනවද දන්නේ නැහැ. ගේම් ගන්න පුළුවන් දන්නේ නැහැ. මම අද මෙච්චර කල්ලි දෙනවා. ණයට මෙච්චරක් ඉල්ලගත්ත හැටි. අතරම් වටිය කියලා මෙච්චරක් ගත්ත හැටි. ඉතින් දැන් නේද 70 70 70 70 70 නේද? යම් දෙයක් ඕනේ කියලා කාමීය වස්තුවක් ගත්තාම ඒකත් එක්ක හැප් වෙන්න පටන් ගන්නවා. හරියට කුංජි කාලේ පාවිච්චි කරනවා වගේ. ප්‍රේමවල විඳල හදන්න ගන්න හදනවා. ඒ වගේ බාධා ගොඩක් ගන්නවා. මේ වගේ රූප වහිනියක් දෙදෙත් දෙන්න ගන්න බාධා ගොඩයි. සල්ලි මදි. මේ වගේ ගොඩක් බාධා තියාගෙන නමුත් හිත මොකද කරන්නේ? අන්න වස්තුවත් එක්ක හැප් වෙනවා. එන්නේ කියලා කාම විතරකේ ස්වභාවය තමයි හරියට දුන්නේ විපරිතය වගේ. හරි විද්දද යන්නේ අරමුණට ඒ අරමුණට යනකම් ඒක යනවා වගේ මෙතන වෙන්නේ මෙන්න මේ විකල්පය පින්නන්නේ ගිහි නවතින්නේ කවදා හරි ඒ විදිහට හිතලා හිතලා හිතලා හිතලා හිතනවා පහළ වෙනවා අන්න ඒක හිතලා හිතලා අවසාන ප්‍රතිඵලය මොකද්ද ගිහි නවතින්නේ රූපායන උස්සගෙන ගිහිල්ලා කැබිනට් එකකුලින් රූපායන තිබ්බ දවසට තමයි ඔන්න හරි කමක් නැහැ ගිහින් තියාගන්නක නිදහස්ද දැන් මේ හරකාලා යන්නත් බෑ. හරිද? දැන් මොනවද මේක ආරක්ෂා කරන්න ඕනේ? නේද? ඒකට අදාළ වෙන තවත් දේවල් තියෙනවා. මේක මෙතන නිකන් මේ පරණ සමග දුරින් කියලා බෑ. මේක හරියන්නේ එකක් පොරේ. ඔය විදිහට කියනදි මේකේ ඉවර නෑ. මහා බරක් ඉස්පස්සේ. ඉතින් නැති දෙයක් හදාගත්තා. සංකල්පනා හදාගත්තා. ඒකට කාම විතරක්ය, ව්‍යාපාද විතරක්ය, විහිංසා විතරක්ය කියන එක පොඩ්ඩක් හරි ඉදිරියට යන්න තියෙනවා. ඒක බෝ වෙනවා. හරියට නිකන් තුවාලයකට කඩයකට වෙනවා වගේ, තුනුගලකට තුනයකට වෙනවා වගේ. හරිද? අතනීපේ විස බීජයක් වුණොත් අතනීපයක් හදනවා වගේ. අන්න ඒ විදිහට මේක අපි දන්නේ නැහැ මේ වැඩ පිළිවෙල. දන්නේ නැහැ මේක වැරදෙනවා කියලා දන්නේ නැහැ. මේක එකතු වෙනවා කියලා දන්නේ නැහැ. මේක වැරදෙනවා කියන්නේ කියලා දන්නේ නැහැ. අන්න ඒක හින්දා මොකද කරන්නේ? කාම විතරකවලට ඉඩ දෙමින් වාසය කරනවා. ඉතින් අන්න අය මේ මෙවැනි සංකල්පනාවල හිටපු දෙන්නේ මම මේක කියන්නේ මේ මම විරද්ධ කියන්නේ මේක හැම වෙලේම නෙක්කම්ම නෙක්කම්ම නෙක්කම් සංකල්පනා විදිහට දෙන්න ඕනේ. අය රූපවාහිනිය තිබ්බත් මේ රූපවාහිනිය තිබ්බත් එකයි. නේද? එකයි තියෙන්නේ. ඇඳුම් ගැනම කල්පනා කරන්න ඕනේ. මේ ළඟට මම එක කොළඹ ප්‍රදේශවල තැනකින් යනකොට එකක් ආවා. හරි වැඩක් කරලා තිබ්බේ. විලාසිතා නිවාස කියන දැන් ගන්නවා. දැන් අවුරුදු කාලේ ඒ පැත්තෙන් යනකොට තිබුණා අර කාටද ඉන්නේ ගෝනිකෝලියක් කියලා රඳනවා කියන්නේ. දැන් පාර පාරේ වන්දන තිබ්බා. දැන් වෙසක් විකුණනකොට මොකද කරන්නේ? සුදු පාරේ වන්දන කියනවා. ඇයි ඒ? දැන් මේ කාටද මේ වෙන්නේ? බෞද්ධයන්ට සුදු ගන්නායට, පන්සල් යනායට මොනවද? පන්සල් යන විලාසිතා. හරිද? පන්සල් යන විලාසිතා දැන්. ඒ මොකද? ඒක තමයි දැන් පාරමිතරය යන්නේ. ඒ මොකද මේ මේ තුන් වෙච්ච ශරීරේ වහන්න එක එක විලාසිතාවල් වුණද දිනන්නේ ඇඳුම් ඕනේ හැබැයි පිරිසිදු ඕනේ හරිද ඒකට ප්‍රසන්නභාවයට දෙන්න මොකද එහෙම හරි මේ තියෙන කුණගන්ධ ටික වහා නේද මේ වෙන ශරීරය අන් අයට පිළිකුලක් අන් අයට පිළිකුලක් උපදින එක අයවන්න අයව පිළිම සඳහා මේක අධික ලෝභයෙන් මම මේ જાති එකක් මනින්න ඕනේ මේ જાති එකක් මනින්න ඕනේ කියලා ගන්නෙ නැතුව අන්න අය මේවා කරපු දෙයින් මම හරි අමාරු තුනන්නේ මේ ගෙදරින් නෑගෙන් මම අමාරු නේද? ඕ මොකද ඇති එහෙම දකින්නේ කියලා <laughs> දෙන්නේ නෑ තමයි මේ මේ වැඩේ ඉඩ දෙන්නේ නෑ. නේද? ඈ ඉතින් එහෙම ඒවට ඒවා ඒවා එන්නේ තමන් ධර්මයේ තුල තියෙන්නේ මොකද්ද? ධර්මයේ තුල තියෙන මොකද්ද කියලා බලලා ඒ ධර්මානුකූලව තමන්ගේ හිතට කෙලෙස් උපදින්නේ නැති විදිහට දැඩි තීරණයක සමාදන් වුණා වාසය කරනවා. අන්‍යය විලාපකාර කරගුවාවේ මම කරන්නේ නැහැ. මම කරන්නේ නැහැ කියලා තමක් නේද? නැත්තම් වෙන්නේ මොකද්ද? පිළිගන්නමක් විලාපකාරක වෙනවා. පිළිගන්නේ නැහැ විලාපකාර පිළිගන්නමකින් වටනා දුන්නදගෙන ඇවිල්ලා වැඩිමාවත පරණ අරගෙන ඇවිල්ලා අන් අයට දෙන්න ඉහළ පරන්තියේ සිල් සමාදන් වීමක් සිදු වෙනවා කියලා කරන්නේ. ඒ මේවා සියුම් සියුම් කාරණා වුණාට තමයි කෙලෙසි එතන ඉස්මතු වෙන්නේ. යමක් ප්‍රදර්ශනය කරන්න අපි සිල් සමාදන් වෙන්න ආයුතු නෑ. හොඳයි. එහෙනම් මොන අනිත් මේ අනිත් මේ මේ වගේ දේවල් තියෙනවා මම මේ වගේ දේවල් නතු බෑනේ කියලා. එහෙම හරියන්නේ නෑ. හරි දේ හරි විදියට. එහෙනම් අන්න සම්මා සංකප්ප කියන තැන තියෙන මේ අතු දන්නවා. අවබෝධය දේවල් තියෙනවා. ඊළඟට අපි අද කතා කරා සම්මා වාචා කියලා ආයතරයක් තියෙනවා. ඒ සම්මා වාචා කියන තැන අපි කතා කරපු ටිකක් ගන්න එහෙනම් දැන් මිත්‍යා වාචා වලින් සම්පූර්ණයෙන් ඉංගලා වාචයෙන් කරනවා කියන තැනටම එන්නේ. ඊළඟට සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඒ විදිහට. දැන් මෙන්න මේ කීපයේ තියෙන කාලේ කියන විදිහට අපි කීපයක් ගමු සමහර වෙලාවට දැන් අද තියෙනවා සමහර තරුණ අයට ප්‍රශ්නයක් මේ දැනුම නිකන් උපාසකයෝ වෙන්න ඕනේ උපාසිකාවෝ වෙන්න ඕනේ දැනුම භාවනා කරන්න ඕනේ මොකද දැනුම භාවනා කරන්න ඕනේ මොන සංකල්පද දෙන්නේ යහපත් සතුද මිත්‍යා සතුද යහපත් සමාජයක විද්‍යා සමාජයක නේද වැරදි වැරදි දේවල් තමයි දැන් සින්දුවක් අහනකොට සතුටක් උපදිනවද ඔව් තමන් කැමති අදින රාගදානී කියන නේද මොනවා හරි අපි කියන ඒ වලින් හොරේවනේ අනිත් ඒවා වෙන ගෝසාකාරී නෙවෙයි කියලා ඔන්න ඒ දේවල් වලින් කොහොමද කියන්නේ සතුට උපදින්නේ යම් කිසි ලක්ෂණ නැත්නම් රාගයට බර සංගීතයෙන් කෙනෙකුට සතුටක් උපදින්න උදව් ඒකේ තුල තියෙන යම් කිසි අන්තර්යාත්මකව තියෙන කනට දුවක දුවන දේ හින්දා තියෙන දුක් ගොඩක් යට යනවා නේද? ඒ කියන්නේ ඇයි දුක් කරනවට යනකොට දුක් නැති වෙනවා කියන එක නෙවෙයි. එන්නත් මේ අර ඒ කර්ම රසායන දේ තුල එක දිගට එක දිගට එක දිගට සිසුවිලි සකස් කරගන්න සකස් වෙනවා. ඒකම ඒකම ඒකම නැවත නැවත නැවත නැවත ඒ ආරම්භණයේ හිත සකල්නවා. ඒක තුළින් සතුටක් තියෙනවා. හරිද? ඒක තුළින් සතුටක් උපදිනකොට මොකද වෙන්නේ? තමන් හිතනවා ඒක සතුටක් නෙවෙයි මොන සතුටක් නෙවෙයි මොන සමාධියක්ද? මිත්‍යා සමාධිය. මොන හරි වැඩක් වුණා ඊට පෙරදා.